වෙනතුන් දන්නවා දැන් මාස ගණනාවක සිට පොහොය දිනවල මේ වෙලාවට ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව සතිපතා සෑම සඳුදාවකම පෙරවරුයෙහි ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව මෙලෙසින් ක්‍රියාත්මක කරනවා විශේෂයෙන්ම අපේ සදැහැති බෞද්ධ පින්වතුන්ට ප්‍රායෝගිකව පුහුණු කරන්නට පුළුවන් වෙන ආකාරයට ඊටාම සරල මට්ටමේ මේ දහම් ගැටලු විසඳාලමින් අපි මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ. ඒ නිසාම එය බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගෙන බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත්ත වැඩසටහනක් බවට පත් වෙලා තිබෙන බව අපි සතුටින් ප්‍රකාශ කරනවා. ඉතින් අද පොයේ දවසේ ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාවත් ඒ ලෙසින්ම ආරම්භ කරන්න අපි සූදානමින් සිටින්නේ. ඉතින් සිරිත් පරිදි අද සාකච්ඡාව සඳහා වැඩම කර සිටින අපේ ස්වාමින් වහන්සේ පින්වත් ඔබ අප හැමදෙනාම ඉතාම හොඳින් දන්නා හඳුනන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ උන්වහන්සේ බොහොම අනතිමානී ගුණයෙන් සෝභමාන උජුපටිපන්නතාදී ගුණයන්ගෙන් විරාජමාන ස්වාමින් වහන්සේ නමක් ඉතාම හොඳ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් මුදිතා ගුණයෙන් තිබි පින්වත් ස්වාමින් වහන්සේ නම. උන්වහන්සේ ධර්ම ධරයි, විනය ධරයි, අභිධර්මයේ පිළිබඳව විශාරදයි. උන්වහන්සේ වෙන අන් කවරෙක්වත් නෙවෙයි. කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති එවැගේම ඩුබාහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති විචිත්‍ර ධර්ම කතික අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ. අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් යුක්තව පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපි හාමුදුරනේ. අපි හාන්නේ අද මේ පෝදා ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව සඳහා අපි හාමුදුරන්ගේ අනුමැතිය පරිදි අපි සාකච්ඡාවට බඳුන් කරන්නට තෝරාගත් සූත්‍ර දේශනාව වන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතේහි මහා වර්ගයට අයිති නගරූපම කියන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ ඊටාම ලස්සනට නගරයක් උපමාවට අරගෙන කරන ලද අධ්‍යාත්මික විවරණයක් පිළිබඳ තමයි මේ සූත්‍ර දේශනාවෙන් අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ. අපි හඳුරුනේ ඉස්සෙල්ලාම අපි මේ සූත්‍ර දේශනාවට පිවිසෙන්න කලින් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී මේ සූත්‍රය දේශනා කළ තියෙන්නේ මේ සූත්‍ර දේශනාවට පිවිසෙන්න කලින් සිහිපත් කරගත්තොත් අපි හඳුනන බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී මේ ධර්මයේ දේශනා කරනකොට උපමා භාවිතා කරලා තියෙනවා එතකොට ඒ උපමා භාවිතාව පිළිබඳව අපි පොඩ්ඩක් සිහිපත් කළොත් හැම සූත්‍රයකටම ඒ උපමා දේශනා කරලා තියෙනවද එහෙම නැත්නම් ඇයි උපමාවක් මුල් කරගෙන බුදුහාමුදුරු බණ කියන්න පෙළඹිලා තියෙන්නේ කියන කාරණාවෙන් අපි මේ සාකච්ඡාව ආරම්භ කරමු. තෙරුවන් සරණයි. අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ තණ්ඩකිත්ති ස්වාමින්ද්‍රයන් වහන්සේ අද මේ පුන් පොහොව දවසේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු විදිහට අපි නගරූපම සූත්‍රය පිළිබඳව තමයි අද මේ ධර්ම සාකච්ඡාව සිද්ධ කරන්නේ. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සෑම දේශනාවකටම උපමාවක් අරගෙන නැහැ. එහෙමයි. හැබැයි බොහෝ දේශනාවල තථාගතයන් වහන්සේ උපමාවක් ආශ්‍රයෙන් තමයි මේ ගැඹුරු ධර්මකාරණා බොහෝ දෙනාට තේරෙන ලාසෙන් දේශනා කරලා තියෙන්නේ. එහෙමයි. ඉතින් ඇත්තටම සාමාන්‍ය උපමාවක්කින් යම් කිසි කාරණයක් පැහැදිලි කරපුවාම ගැඹුරු දෙයක් අදට උනත් අපිට තේරුම් ගන්න පහසුයි සාමාන්‍යයෙන්. ඒ කියන්නේ අපි හන්නේ මේ උපමාව අපි පාවිච්චි කරන්නේ ගැඹුරු දෙයක් සරල කරලා කියන්නේ. සරල කරලා කියන්නේ ඒ වගේම තේරුම් ගන්න. එහෙමයි. ඉතින් අතන දැන් තථාගතයන් වහන්සේ දැන් අපි පහරාද සූත්‍රය ගත්තාම මේ වගේ අනන්ත අපරිමාණ සූත්‍ර දේශනාවල උන්වහන්සේ මේ උපමාව සෑහෙන ප්‍රයෝජනට අරන් තියෙනවා. එහෙමයි. දැන් තථාගතයන් වහන්සේ ළඟට දැන් ගොවියෙක් ආවත් ගොවිකම ගැන උන්වහන්සේ උපමාවෙන් නැත්තම් ඒ ඒ ගොහි කර්මාන්තයේ පිළිබඳ උන්වහන්සේ කරුණ අහලා ඒක නැවත චතුරාර්ය සත්‍ය අවබෝධයට උන්වහන්සේ උපයෝගී කරගන්නවා. එහෙනම් දැන් සංගීතඥෙක් ආවොත් ඒ සංගීත වාදනය කරන සංගීත භාණ්ඩය ගැන අහලා ඉතින් තථාගතයන් වහන්සේ මේ ධර්මයට මාර්ගය හදාගන්නවා මොකද සාමාන්‍යයෙන් දැන් Taman දන්න විෂය පිළිබඳ ඕන කෙනෙක් කතා කරන්න කැමති අහගෙන ඉන්න කැමති. එහෙම. ඉතින් ඒ පිළිබඳව ඒ පැත්තටම ගිහිල්ලා තථාගතයන් වහන්සේ ඒ පාරම ධර්ම මාර්ගයට හරවනවා. හරවනවා. ඉතින් එතකොට බොහෝ දෙනාට වහාම තේරුම් ගැනීම හැකියාව ඇති වෙනවා. අසා සිටින්න ප්‍රිය වෙනවා. ප්‍රිය වෙනවා. ඉතින් මොකද Taman දන්න විශයක් දැන් අපෙන් ඇවිල්ලා හෙවොත් ධර්මය ගැන හෙවොත් අපි කතා කරන්න කැමති. එහෙම. අපෙන් වෛද්‍යෝර්ථය ගැන අපෙන් ඇවිල්ලා හෙවොත් අපිට කතා කරගන්න බෑ අපි එකට මැලි වෙනවා. එහෙම. ඒ වගේ තථාගතයන් වහන්සේ බොහෝ අවස්ථාවල රජ කෙනෙක් ආවොත් රජතුමාගේ කාර්යභාරය සම්බන්ධව කතා කරලා ඒ උපමා ඒව දක්වමින් තථාගතයන් වහන්සේ මේ ගාම්භීර ධර්මය බොහෝම සරලව තේරෙන විදිහට එයාට පැහැදිලි කරා. එතකොට අපි හන්නේ උපමාවත් හැමතිස්සෙම සරල වෙන්න ඕන නේද? අපිට තේරෙන එකක් වෙන්න ඕන. ඇත්තටම ස්වාමීන් උපමාව සරල වෙන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අ තේරෙන භාෂාවෙන් තථාගතයන් වහන්සේ දේශනා කළා. අපේ තියෙන මන්ද ප්‍රඥාව නිසා සමහර දේශනාවන් අපිට තේරෙන්නේ නැති වුණාට බුදුරජාණන් වහන්සේට ඕන උනේ ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට මේක තේරෙන විදිහට මේ කරුණ වටහා දීලා ඒ අයට මේ අවබෝධය කරා යන්න උදව් කරන්න. එහෙමයි. අපි හන්නේ දැන් ওই සූත්‍ර දේශනා අධ්‍යයනය කරනකොට මෙහෙම මට සමහර ඒවා මුණ ගැහිලා තියෙනවා. සමහර උපමා මේ කියවපු සැනින් තේරෙනවා. සමහර උපමා අපිට එක සැරේටම වැටහෙන්නේ නැහැ. එතකොට දැන් මට වැටහුණ දෙයක් තමයි අපේ හාඳුරු මතක් කළ විදිහට සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ඒ උපමාව පාවිච්චි කළේ එය වටහා ගන්න පුළුවන් ඥාන සම්භාරයක් සහිත පුද්ගලයෙකුට. එතකොට එහාට ඒ උපමාව පහසුවෙන් වටහා ගන්න පුළුවන් ඇති අපිට වැටහුනේ නැතුණා. අපි ඒ තරම් ඥානය දියුණු කරන්නේ නැති නිසා අපිට නොතේරෙනවා වී හැකි නේද? ඇත්තටම සංස එහෙම තමයි. මොකද මේ දැන් අපිට දැන් ධර්ම කාරණා සමහර වෙලාවට අපි ධර්මයේ වගේ විෂයක් ගත්තාම ඉතින් ඒ කොටස් ගත්තාම සමහර සූත්‍ර දේශනා ගත්තාම අපිට eh, නොතේරෙනවා නම් ඒක අපි හිතන්න ඕන සංස බොහොම සද්ධාවෙන් මේ දේශනාවේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි අපේ තියෙන දුර්වලකමක් අපේ තියෙන දුර්වලකම අපිට මේක තේරුම් ගන්න තියෙන අපහසුතාවය අපි බොහොම උත්සාහවන්ත වෙලා මේ සූත්‍ර දේශනාව නැවත නැවත හදාරනකොට සාමන සුන්දර කරුණු තේරෙනවා. එහෙමයි. වැඩි ඕනේ අපි හැමදාම අහන බණක් උනත් අපි දෙපාරක් තුන් පාරක් අහන්න අහන්න ස්වාමීන් වහන්සේ එක කරුණක් හරි ඉස්මතු වෙනවා. එහෙම. ඉතින් මොකද අපිට මේ සියල්ලම දරා ගන්න එහෙම හැකියාවක් නැහැනේ. ඒ නිසා මේ අපි නිතරම හිතන්න ඕන දෙයක් තමයි සූත්‍ර දේශනා ශ්‍රවණය කරනකොට අනේ නැත්තම් අහනකොට අපි ධර්මය ඉගෙන ගන්නකොට අනිවාර්යයෙන්ම අපි හිතන්න ඕන දෙයක් තමයි අනේ මේක දේශනාවේ තියෙන දෝෂයක් නෙවෙයි මගේ තියෙන මන්ද ප්‍රඥාව නිසා තමයි මේ දේ වෙන්නේ කියන එක අපි හිතට ගන්න ඕන. එහෙම අපහන්නේ. එතකොට අපහන්නේ දැන් මේ සමහර උපමා අපේ හාමුදුරුවෝ සිහිපත් කළ පරිදිම මේ අපේ ප්‍රඥාවේ තියෙන අඩුපාඩුකම නිසා තමයි අපට වටහා ගැනීමට කිසියම් අපහසුතාවයක් තියෙනවා නම් තියෙන්නේ. දැන් සමහර අය ඒ උපමාව තේරුම් ගන්න බැරි වුණාම දේශකයන්ට දොස් කියන අවස්ථා තියෙනවා. මේ කියන මොකක්වත් තේරෙන්නේ නැහැ. ආදී වශයෙන් සමහර වෙලාවට උපමාවක් කිව්වත් තේරෙන්නේ නැහැ, බණපදයක් කිව්වත් තේරෙන්නේ නැහැ. ආදී වශයෙන් Tamanට තේරෙන්නේ නැති එක ගැන දේශකයන්ට දොස් කියන අවස්ථාවත් අපි අහලා තියෙනවනේ පහන්නේ. ඒතකොට ඒකේ කොහොමද අපි මේ සාධාරණීකරණය කරන්නේ? ඒක තමයි දැන් අපි දේශකයන් වහන්සේලාත් දැනගන්නත් ඕන. ඒ කොහොම හරි බොහෝ දෙනාට තේරෙන විදිහට ඒ උපමා දේශනා කරන්නත් ඉතින් අපේ ස්වාමීන් වහන්සේට නම් ඒක සහජ <laughs> කියාවක් තියෙනවා බොහොම සරලව බණ කියන්න. ඉතින් ඇත්තටම අපි අර ලොකු දැන් සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු අතරක් තියෙන හරි අමුතු දෙයක්. එහෙමයි. නොතේරෙන දෙයක් කිව්වම පස්සේ තමයි ඒක මිනිස්සු හොඳ බණක් කියලා කියන්නේ. එහෙම දේවලුත් තියෙනවා. එහෙම තේරෙන්නේ නැති තරමට හරි ෂෝක් කියලා. හරි ගහම්බීරයි කියලා හිතන අවස්ථා තියෙනවා. කෙලස් වල හැටි. එහෙම. අනිත් එක දැන් සමහර උදවිය දැන් Tamanට දැන් පටිච්චසමුප්පාදේ වගේ දවසක් එක මහත්තයෙක් මාත් එක්ක කතා කරනකොට බුදුම හිතුණා. ඉතින් මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය එයා හොඳට අනුස්මරණය කළා. එයා මට කියනවා විඥානපත්‍ය නාම රූපංග නාම රූපපත්‍ය විඥාන මේක පොඩ්ඩක් මාරු වෙන්න ඕන. ඉතින් එතකොට දැන් මේ මේ මම ඒ වෙලාවේ හෝ මහත්මයෝ ඔබතුමා ඔය අභියෝග කරන්නේ කාටද? උතුම් ලෝකාග්‍රෝ බුදුරජාණන් වහන්සේට නේද අභියෝග කරන්නේ. ඒ නිසා හැම වෙලෙම ධර්ම කාරණයක් තේරෙන්නේ නැත්නම් අපි නිහතමානීවම හිතන්න ඕන දේ තමයි ඒකාන්තයෙන් මේක මගේ තියෙන ප්‍රඥාවේ මඩකමක්. දැන් අපි සාමාන්‍යයෙන් ව්‍යාකරණ ඉගෙන ගන්නකොට සාන්තර මතක ඇති අපේ බාල අවතාර රූප සිද්ධි වගේ ව්‍යාකරණ ග්‍රන්ථ ඉගෙන ගන්නකොට එක එක සූත්‍ර තියෙනවා දැන් ස්වරයක් වෙන් කරගන්න සූත්‍ර සොර ලොක් කරන සූත්‍ර සූත්‍ර තියෙනවානේ. ඒක හැම දැන් පදයක් හදන්න කලින්ම සාමාන්‍යයෙන් මුල්ම අපි මේ පදේ ඉස්සරහට දානවා සූත්‍රයක් පදයක් ආරම්භ කරනකොට දිනවතම යුත්තන්නේ. එහෙම. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ දැන් ව්‍යාකරණයට හරියනවා කියලා දැන් අපි ඒ බුද්ධ වචනේ වෙනස් කරන්න යන්නේ එහෙම ව්‍යාකරණය වෙනස් කරනවා බුද්ධ වචනට අනුව අනුකූලව එහෙම නැතුව දැන් අපිට එහෙම දා මේකම ගැලපෙන්නේ නැහැ මෙතෙන්ට මෙන් හරියන්නේ නැහැ සමහර දේශකයෝ මම අහලා තියෙනවා බොහෝම නුවණැති කියලා ලංකාවම පිළිගත්ත සමහර දේශකයෝ ඇත්තට ඒ වගේ වෙලාවට අපිත් බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ බණ අහගෙන ගිහිල්ලා ඒ වගේ වචනයක් දාපු ගමන් ඒ බණ ගැන පොඩි මේ කලකිරීමක් ඇති වෙනවා මොකද ඒ වගේ බොහොම උගත් ධර්මයේ පිළිබඳව හසල දැනුමක් තියෙන ඒ ස්වාමීන් වහන්සේලා පවක් වෙන මේ වචනේ මේ වචනෙට වඩා හොඳයි මෙන්න මේ වචනේ දුන්නා කියලා බුද්ධ වචනයට අභියෝග කරනවා. ඒක ස්වාමීන් වහන්සේ එක්තර ගැළපෙන දෙයක් නෙවෙයි. මොකද ඒ හැම තැනදීම අපිට වැටහෙන්නේ නැති ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. එහෙම අපි එහෙම හිතන්න ඕනේ. අපේ මන්ද ප්‍රඥාව. අපේ මන්ද ප්‍රඥාව නිසාම තමයි අපිට මේ ධර්ම කාරණා තේරුම් ගන්න අපහසුයි. එහෙම අපේ අන්තර අර කරුණක් මතක් කළා හොඳ දෙයක් මේ දැන් සමහර ධර්ම කාරණා සමහර දේශකයන් වහන්සේලා මේ ගැඹුරින් කියන තරමට මේ දායකයොත් කැමතියි කියලා. සමහරට යන්නේ දායකයන්ගේ කැමැත්ත දැනගෙන වෙන්නේ නැති සමහර දේශකයෝ බුදුහාමුදුරන්ටත් වැඩි ගැඹුරු කරලා කියන අවස්ථාවක් තියෙනවා. කියන්නේ මොකද දැන් අර එක දවසක් <laughs> ඒ ස්වාමීන් වහන්සේ තුමක් මේ ඇත්තටම උන්වහන්සේගේ ළඟට ඇවිල්ලා එක අම්මා කෙනෙක් අහලා තියෙනවා සානන්ද මොකද්ද අභිධර්ම කියන්නේ කියලා. එහෙම. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කිව්වලු මේ කියන මටත් අහන මෑණියන්ටත් තේරෙන්නේ නැත්නම් ඒක තමයි කොළ අභිධර්මය. <laughs> ඒ වගේ මොකද මිනිස්සු දැන් මම කියන්නේ ඒක පහත කතාවක්. නමුත් මිනිස්සු ඇත්තටම සාමාන්‍යයෙන් දැන් සමහර දේවල් අපෙන් උනත් අහනවා කිසිම අවබෝධයක් කරා නෙවෙයි ඒක අහන්නේ. <laughs> ඒතර තේරෙනවා මේ අමුතු අපබ්දංශයක් අහන මේක මෙහෙම මෙහෙම කියලා වචන ටිකක් ඉගෙනගෙන අන්තිමේ ඒකේ තියෙන විශේෂත්වය තමයි මොකද ලොකු අපසරයක් ඒගොල්ලොන්ගේ සතුව නැහැ. එහෙම. ඒගොල්ලෝ අර ඉගෙනගත්ත දේම අටපාඩම් කරගෙන කියනවා. අටපාඩම් කරන අපිට ඒක අපි වෙනත් විදිහකින් මේ උත්තර දුන්නට හරියන්නේ නැහැ. ආ ඕක වැරදි. ඔහොම නෙවෙයි අතන තිබුණේ. අර තිබුණේ මෙහෙම. ඒ විදිහටම අපි කියන්න ඕන. එහේ සමහරු කියනවා උත්තරේ දුන්නාම හරියට හරි කියලා කියලා. ඇයි කියලා හම නෑ මං හිතන්නේ තෝ විදිහටම තමයි කියලා කියනවා. <laughs> එහෙම උත්තර දෙන අයත් සිටිනවා අපි හන්නේ. කෙසේ වෙතත් පින්නතුනේ අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ මේ උපමා කෞශල්‍යය. ඒ නිසාම බුදුහාඳුරන්නේ කියන විශේෂ ගුණනාමයක් තියෙන ඕපම්ම කුසල කියලා. උපමාවෙහි දක්ෂ කෙනෙක් බුදුහාඳුර. අදාළ තැනට අදාළ පුද්ගලයාට ගැළපෙන විදිහට මේ මානසිකත්වයට මේ සමාජ වර්තසරයට ගැළපෙන විදිහට උන්වහන්සේ උපමා පාවිච්චි කළා. විශේෂයෙන්ම ප්‍රායෝගික දේවල් අපිට අත්විඳිය හැකි දේවල් ගැන තමයි උන්වහන්සේ උපමාවට ගත්තේ මම අපේ හන්දරනේ බණ කියනකොට එහෙමත් කියන සමහර වෙලාවට මේ සමහර මේ ලංකාවේ මිනිස්සුන්ට මේ සමහර වෙලාවට කියනවා මේ එක එක මල් ගැන ඔබ ඇපල් මලක් වාගේ කියන සමහර මේ මිනිස්සු ඇපල් මල් දැකලා නැහැ ඊට වැඩි ලෙසේ කේල් මලක් වාගේ කියලා කියනවා. ඉතින් අන්න ඒ වගේ නොපැනෙන මල් ගැන නොදන්න දේවල් ගැන උපමාවෙන් කියන අවස්ථාවල් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් වඩාත්ම ප්‍රායෝගික ගොවියෙක් මුණ ගැහුණාම බුදුහාමුදුරුවෝ කුඹුරක් ගැන කියනවා වෙන පුළුවන්. මූදේ ජීවත් වෙන කෙනෙක් ගැන කිව්වහම බුදුහාමුදුරුවෝ මූද ගැන දේශනා කරන්න වෙන්න පුළුවන්. අශ්වාරෝහකයෙක් එහෙම නැත්නම් අශ්වයන් দমনය කරන්නේ සම්බන්ධයෙන් මුණ ගැහුණොත් අශ්වයෝ ගැන කතා කරනවා. අන්න ඒ විදිහට ඒ ඒ උපමා පාවිච්චි කරලා ඕනෝන්ට තේරෙන විදිහට කතා කරලා දේශනා කරලා උන්වහන්සේ ධර්ම මාර්ගයේ යෙදෙව්වා. ඉතින් නගරය කියන්නේ සෑම නාගරිකයෙකුම නගරේ ජීවත් වෙන කෙනෙක්ම හොඳින් දන්න දෙයක්. අන්නේ නගරයක් උපමා කරගෙන දේශනා කරපු සූත්‍රයක් තමයි නගරූපම සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍ර දේශනාවට අනුව නගරයක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි ඇතුළු නුවර සහ පිට නුවර කියන්නේ. ඒතර මේ ඇතුළු නුවර තමයි රජ්ජුරුව වාසය කරන්නේ. එතකොට රජ්ජුරුව තමන් වාසය කරන නගරය ආරක්ෂා කර ගැනීමට තමයි මූලික අවධානය යොමු කරන්නේ. ඔය හැම රජෙක්ම ඉස්සෙල්ලාම තමන් රැකෙන්න තමයි බලන්නේ. ඉතින් ඒ තමන්ගේ ආරක්ෂාව සලසා ගත්තොත් ඒක හොඳ දෙයක්. ඇත්තරම තමන් රැකුණොත් නගරය රකින්නට එක්තරා විදිහක ආරක්ෂාවක් තියෙනවා. දැන් අපි දන්නවනේ ගුවන් යානාවක යනකොට අම්මයි පොඩි ළමයි එහෙම යනකොට ඉස්සෙල්ම ඉස්සෙල්ම සීට් බෙල්ට් එක දාගන්න කියන්නේ අම්මට. අම්මා සීට් බෙල්ට් එක දාලා අම්මා ආරක්ෂා වෙලා ළමයාට ඒ ආරක්ෂාව සපයනවා. අන්න ඒ වාගේ රජෙක් රැකුණොත් රටක අනිත් අයව ආරක්ෂා කරගන්න පුළුවන්. එනිසා අපි ඒ බුද්ධ බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරපු ඒක වගේම පුරාණ කාලේ ඉඳලා පැවතගෙන ආපු ඒ හොඳ සිරිත් වත්මන් උදවියටත් පාලන අධිකාරියටත් මතක් කරනවා තමන්ගේ ආරක්ෂාව දීන් බලා ගන්න ඕන මොකද එය සමස්ත ජාතියේම ආරක්ෂාවට බෙහෙවින්ම බලපාන නිසා. ඉතින් රටක රජුරු කෙනෙක් තමන්ගේ ඇතුළු නුවර ආරක්ෂා කර ගැනීම සඳහා කරන උපක්‍රම කීපයක් තියෙනවා. අන්න ඒ උපක්‍රම කීපය අතරේ එක දෙයක් තමයි නගරය තුල ඇති කරනවා ස්තම්භයක්. ඒ ස්තම්භය මොන වගේද? ඒ ස්තම්භයෙන් උපමාව ඒ ස්තම්භය නම් උපමාවෙන් ගන්න උපමේ මොකක්ද කියන කාරණාව පිළිබඳව අපි කරුණු කියන කලින් අපේ හාමුදුරන්ගේ මතකයේ හැටියට මේ සූත්‍රේ පුරා දිවෙන මේ උපමා ටිකයි ඒකට අදාළ උපමේය ටිකයි ඉස්සෙල්ලා කෙටියෙන් අපේ හානු මතක් කරගත්තොත් මටත් උදව් කරන්න පුළුවන් මේ එතකොට අපිට සූත්‍රය හොඳින් සාකච්ඡාවට ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ දැන් සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අද කෙනෙකුට ආйти විජිතයක් පිළිබඳව තමයි උපමාවට ගත්තේ. එහෙමයි. රාජධානියක්. රාජධානියක්. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ එකෙන් බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරනවා බිතුන් වහන්සේලාට රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජ කෙනෙක් ඒ තමන්ගේ රාජ්‍ය ආරක්ෂා කරගන්නට කරුණු හතකින් මුලින් දක්ෂ වෙන්න ඕන. එහෙමයි. ඒ පළවෙනි කාරණේ හැටියට දේශනා කරන්නේ ඒසිකා ස්තම්භය. ඒසිකා ස්තම්භය. එහෙමයි. ඒසිකා ස්තම්භය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මේක ලොකු ගල් කණුවක්. එහෙමයි. අපි අර ඉන්ද්‍රකීලය කියලා කියන්නේ. එහෙමයි. අපි ඉස්සෙල්ලා නම් ටික කියාගෙන ගිහිල්ලා ඊට පස්සේ එකින් එක විස්තර කරගමු ප්‍රයන්න එහෙනම් පළවෙනි එක තමයි ඒචිකාත්තම්බයක් තියෙන්න ඕන. ඔව් සටහන් කරගන්න කෙනෙකුට මේ ආමුදුරෝ කියන කාරණා අනුපිළිවෙලින් සටහන් කරගන්න පුළුවන්. දක්ෂ රජ කෙනෙක් තමන්ගේ රාජධානිය ආරක්ෂා කර ගැනීමට භාවිතා කරන ක්‍රමෝපායන් මොනවද? ගල් කණුවක් කියලා සටහන් කරගත්තත් හොඳයි. ගල් කණුවක්. දෙවිලේක ස්වාමීන් වහන්සේ පරිකා පරිකා කියලා කියන්නේ ඒ රට වටේට දියාගලා. එහෙම පළල් දියාගලා. රාජධානිය වටේ. රාජධානිය වටේට. එහෙමයි. ඊළඟට අනුපර්යාය පත. ඒකේ ස්වාමීන් වහන්සේ ඒ රාජ්‍ය දියාගලට මෙහා පැත්තෙන් තියෙන පාරක්. ඒන අතුළු නුවර වටේටම තියෙන තාප්පයක් තාප්පයක් බඳිනවා ඉස්සෙල්ලා නේද? තාප්පයක් බඳින ශාල අපි ගාට් එනර ගාලු ප්‍රාකාරය වගේ. ප්‍රාකාරය වගේ. ඒක ඒකෙන් වාහනයක් යන්න පුළුවන් ආකාරය. ඒ ප්‍රාකාරي උඩ උඩ උඩ වාහනයක් යන්න පුළුවන් විදිහට. විදිහට ඒ කියන්නේ මුරසේවේ යොදවන්න පුළුවන්. යොදවන්න පුළුවන් වෙනවා. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ හතර හතර ආයුධං සම්චිතං. ඒ කියන්නේ හොඳ අවිගබඩාවක් තියෙන්න ඕනේ. එහෙනම් රජෙක් සතු කෙනෙක් සතු වෙන්න ඕන අවිගබඩාවක්. පස්වෙනි එක බහු බලකාය විශාල බලකායක් තියෙන්න ඕන සතු වෙන්න ඕන. ඒ කියන්නේ චතුරංගනී සේනාවෙන් සමන්විත වෙනවා. වගේ යුද සේනාව අවශ්‍ය වෙනවා. සේනාවක්. ඊළඟට හයවෙනි කාරණේ තමයි දෝආරිකෝ කියන්නේ මේ දොරටු පාලකේ ඉන්න ඕනේ දක්ෂ. එහෙම. උස නෙවෙයි. <laughs> උස නෙවෙයි. එහෙමයි. <laughs> එතකොට ස්වාමීන් වහන්සේ <laughs> දක්ෂ දොරට පාලකෙක් ඉන්න ඕනේ. ඒ 6 වෙනි එක. එහෙමයි. ඊට පස්සේ 7. 7 වෙනි එක ස්වාමීන් වහන්සේ ප්‍රාකාරයක් තියෙන්න ඕන. ඒ රට වටේටම මොකද ප්‍රාකාරයක් වෙන වඩාත් හොඳයි කියලා අටුවාහිම් සඳහන් වෙන එක සිදුරු නැති කුණු පිරියම් කරපු දිලිසෙන විදිහේ හොඳ ඒ කියන්නේ හරියට කිව්වොත් බොහොම සවිශක්තිමත්ව හදපු බොහොම පිරිසිදු හොඳට පේන දැන් සුදු කුණු පිරියම් කරපුවාම ස්වාමීන් වහන්සේ දැන් එතන ගැලපෙනවා නම් පේනවනේ හැවනැල්ල වගේ වැටෙන නිසා වැටෙන නිසා ඒ වගේ හොඳ තාපයක් තියෙන්න ඕන එතකොට ඒක තමයි දක්ෂ රජ කෙනෙක් සතු වෙන්න ඕනේ කාරණා හත. එහෙමයි. රාජධානී ආරක්ෂා කර ගැනීමට රජුරෝ යදන උපක්‍රම උපක්‍රම හතක ආරක්ෂිත රාජ්‍යයකට තියෙන්න ඕන කාරණා හතක්. ඊළඟට ඒක පරිපූර්ණ ආරක්ෂාවක් හදාගන්න නම් ඒ රජුරු අභ්‍යන්තරික වශයෙන් රට ඇතුළත් එහෙම යම් යම් දේවල් සපය ගන්න ඕන. මොකද රට වටේම ආරක්ෂා කරගෙන ඇතුලේ ජලය නැත්තම් පළවෙනි කාරණේ ජලය නැත්තම් දර ආදී තෘණ ආදී දේවල් නැත්තම් ඒ ඇතුලේ ඉන්න මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක්. එහෙම. ජලය තියෙන්න ඕන. එහෙම. දෙවෙනි එක තමයි ස්වාමීන් වහන්සේ මිනිසුන්ගේ ආහාර ප්‍රධානදී ධාන්‍ය. ධාන්‍ය තියෙන්න ඕන. එහෙම. තුන්වෙනි එක තමයි අපරන්ත භෝග, මුං, මෑ, පරිප්පු ආදී දේවල් අවශේෂ ආහාර ජාතික තියෙන්න ඕන. එහෙම. ඊළඟට හතරවෙනි එක තමයි මනා සෞඛ්‍ය සේවයක් තියෙන්න ඕන. එහෙම. මෙන්න මේ ටිකක් මේ අභ්‍යන්තරික කාරණා ටිකක් සම්පූර්ණවොත් ඒකට කියනවා ඉතින් ඇත්තටම රජ්ජුරුවන්ගේ රාජ්‍යය කියලා. එහෙමයි. එතකොට අපි හඳුරන්නේ දැන් අපි හිතුවොත් යාපනයේ අර්ධ ද්වීපයේ තියෙන යාපනයේ බලකොටුව කියලා. එතකොට මේ බලකොටුව ඇතුලේ යම් පිරිසක් රැඳී සිටිනවා නම් ඒ ඇතුලේ රැඳී සිටින අයට උනත් බාහිර ගනුදෙනු නැතුව ඇතුලේ දිගුකල් ජීවත් වීම සඳහා මේ අපේ හාමුදුරුවෝ පාවිච්චි මේ අභ්‍යන්තරික සම්පත්තික අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අත්‍තරම කාලේ අත්දැකීම අපිට තියෙන අපේ රටේ පහුගිය කාලේ යුද්ධයක් තිබිච්ච නිසා එහෙමයි. දැන් බලන්න සමහරලාට සතුරු ආක්‍රමණය ආවට පස්සේ දැන් උතන තිබිච්ච කීවිච්ච දේවල් සියල්ලම ඒ හමුදාවන් පාවිච්චි කරනවා. එහෙමයි. තමන්ගේ ඒ ආරක්ෂිත බලමුළුව ආරක්ෂා කරගන්න ඔය දියාගල් කපනවා. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් සතුරා කරන දේවලුත් ඔකෙන් දැන් සතුරා එහෙම ආරක්ෂිත බලමුළුවක් අල්ලගත්තාම ඉස්සෙල්ලාම සතුරා කරන්නේ ඇතුලේ ඉන්න අයට පීඩාව කරදරේ ගෙන දෙන්නේ වතුර නැති කරනවා. එහෙමයි. වතුර ටැංකියට බෝම්බයක් දානවා. විෂ දානවා නේද? විෂ දානවා. ඒක නැත්තම් වතුර නැති වෙන්න හරි මාර්ගයක් අර දවස් කීපයක් අල්ලගෙන ඉන්නකොට ඇතුලේ අයට වතුර නැතුව එයා විනාශයට විනාශ වෙලා යනවා. පත් වෙලා යනවා. එහෙම අපි අහන්නේ. අද කාලේ පවා යුදෝපක්‍රම විදිහට බොහෝ දෙනා මේ කියන කාරණාවන් භාවිතා කරනවා. ඒ වගේම අද කාලේ පවා රාජධානියක් එහෙම නැත්නම් නගරයක් තවත් විදිහකින් කියන හමුදා කැම්ප් එකක් කියලා කිව්වොත් ඒක උනත් ආරක්ෂා කර ගැනීම සඳහා මේ කියන කාරණා වලින් බොහෝ කාරණා භාවිතා කරනවා. අතරම කියන්නේ මට නම් හිතෙන්නේ සියල්ලම පහේ භාවිතා කරනවා කියන කාරණා. එහෙම අසම සහ අභ්‍යන්තරික කාරණා සියල්ලම පාස් වෙනවා. දැන් අපේ සූත්‍ර දේශනාවේ නම තියෙන්නේ නගරූපම සූත්‍රය නිසා මේක අපේ මහා රටකට ආදේශ කරගන්නවට වැඩිය තේරුම් ගැනීමේ පහසුවට අපේ නගරයක් ආරක්ෂා කර ගැනීමට ඇතුළු නුවර ආරක්ෂා කර ගැනීමට රටේ රජුරෝ කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව කේන්ද්‍ර කරගෙන මේ සාකච්ඡාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හඳුරන්නේ පළවෙනි ආරක්ෂිත උපක්‍රමය තමයි ඒශිකා ස්තම්භය කියන එක. ඒ පිළිබඳව ඒ ඒශිකා ස්තම්භය කියන්නේ මොන වගේ එකක්ද කියලා කියලා ඒක බුදුහාඳුරෝ මේ උපමේය වශයෙන් දැක්වේ මොකද්ද කියලා අපි මෙහිදී අවධානය කරගමු. ස්වාමීන් වහන්සේ මේ ඒසිකාත් සම්බේ කියන්නේ මම මුලින්ම කිව්වා මේ ගල් කණුවක්. එහෙමදී ගල් කණුව කියන්නේ සාමාන්‍යයෙන් ඉන්ද්‍රකීලය ගැන අපේ බොහෝ දෙනා අහලා තියෙනවා. ඒක ඉන්ද්‍රකීලය කියලා කියන්නේ අපි හිතමුකෝ අඩි 20ක කණුවක් කියලා. එහෙම. අඩි 20ක කණුවක් නම් අඩි 10ක් පොළොවට බස්සනවා. හරි අඩක්. හරි අඩක්. නැත්නම් සිවුතිකෙන් ගෙන මොනම හුලඟකටවත් ඒ කනුව හෙලවෙන්නේ නැහැ. එහෙම. අන්න ඒ වගේ මේක ගල් කනුවක්. විශාල උස. එහෙම. ගල් කනුවක්. මොකද මොකද ඒ ගල් කනුවක් කියන්නේ? බුදුරජාණන් වහන්සේ එතනදී අදහස් කළේ මේක රාජ්‍යයක් කියලා හඳුනගන්න බෑ. එහෙම. දැන් අපේ රට නම් ස්වාමීන් වහන්සේ මේ මුහුදෙන් වට වෙලා තියෙන සමහර රාජ්‍යයන් තියෙන ගොඩබිමෙන් වෙන වෙන රාජ්‍යයන්. එහෙම. ඒතර මේක රාජ්‍යයක් කියලා හඳුනගන්න ඕනේ මේ ගල් කණුවේ ඒ රටට අදාළ දජය දාන්න පුළුවන්. ඒක එක ප්‍රයෝජනයක්. ඒ කියන්නේ කණු උඩට යන්නත් පුළුවන්. යන්නත් පුළුවන්. එහෙමයි. ඒකතරම තියෙන අටුවාවේ සඳහන් වෙලා ස්වාමීන් වහන්සේ මේ ඒකෙන් සතුරු ආක්‍රමණයක් එනවා නම් ඒ ගල් කණු උඩට නැගලා දුරින් දුර බලන්න පුළුවන්. දුර බලන්නත් පුළුවන්. අන්න ඒ ප්‍රයෝජනය තමයි. ඉතින් අනිත් එක රාජ දැන් අද කාලේ හමුදා කඳවුරු උස ගස්වලට නැගලා දුර දකින උපකරණ පාවිච්චි කරලා සතුරු වෙනවද කියලා බලන් ඉන්නවා වගේ. හරි. එහෙමයි. දැන් මේ වගේ ස්වාමීන් වහන්සේ ඒකෙන් ඒ වගේ ප්‍රයෝජන තියෙනවා. විශේෂයෙන්ම මෙතන මම දකින්නේ මෙතන තියෙන විශේෂ ප්‍රයෝජනේ තමයි මේක රාජ්‍යයක් කියලා හඳුනගන්න ලාංඡනය. එහෙමයි. ඒ වගේම ඒ ඒ කනුව උඩ ඒ ඒ රාජ්‍යයට අයිති දජය කොඩිය දාන්න එක ප්‍රයෝජනයි. එහෙමයි. අපි හන්නේ දැන් ගොඩාක් රටවල බටහිර රටවල වලත් ඒ වගේ උස කුළුණක් තියෙනවා. නගරවල ගත්තාම දැන් එක එක ටවර්ස් නමින් හඳුන්වනවා. ඉතින් දැන් මෙහි අපේ නෙළුම් කුළුණ තියෙනවා වගේ ඕනෑම රටක් ගත්තාම ඒ වගේ විවිධ කාර්යභාරයන් ඉෂ්ට කරන එක හම්දුරු දේශනා කළා වගේ එක කාර්යයක් විතරක් නෙවෙයි රාජ්‍ය රාජ්‍යත්වය හඟවන ඒ වගේම ප්‍රෞಢත්වය හඟවන වෙනත් වෙනත් සංනිවේදන කාර්යයන් සඳහා භාවිතා කරන කුළුණු තියෙනවා. ඉතින් ඒක එදා කාලේ ඉඳලා ආපු දෙයක්. අපි හඳුන්නේ මේ කුළුණේ විශේෂත්වය තමයි මේ අර අර ඉන්ද්‍රකිහිලය වගේ නොසෙල්වෙන ස්වභාවය. එතකොට මෙතන මේ අර උපමේයෙන් හඳුන්වන්නේ වැඩියෙන්ම මේ නොසෙල්වෙන ගතියක් වෙන්න ඕන නේද? නොසෙල්වෙන ගතියක් සාමාන්‍යයෙන් පැහැදිලි මේකක් තියෙනවා. එහෙමයි. ඒ වගේම සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය විදිහට හිතලා බැලුවොත් අද සමහර රටවල් අපි දැක් දන්නවා මේ දැන් මේ ලෝකයේ උසම කනුව, උසම ලොකුම කොඩිය. එහෙම නැත්නම් සමහරව දෙකක් දෙක ජීන්ස් වාර්තාවකට වගේ තියෙන අවස්ථා තියෙනවා. ඒතර ස්වාමීන් වහන්සේ හිතන්න බලන්න දැන් සාමාන්‍ය ඒ වගේ ඒ රටේ තියෙන ප්‍රධානම හදවත තමයි කොඩිය. එහෙම. ඒ කොඩිය දාලා තියෙන ඒ කනුව බැරි වෙලාවත් උලඟකට කඩාවැටෙනයි කියලා ප්‍රවෘත්තියක් එහෙම ගියොත් ඒ රටට ටිකක් හරි අවමානයක්. එහෙමයි. එහෙමයි. එහෙමනම් ඒකේ අභිමානය ඇති කරගන්න ඒ රටේ තියෙන කොඩිය ඒ දජේ තැම්පත් කරලා තියෙන නැත්නම් ඒ දජේ ලෙලදෙන ඒ කනුව බොහොම සත්‍යමත් වෙන්න ඕන. එහෙම සාමාන්‍යයෙන් ඒක පොඩි දෙයක් වගේ වුණාට ඉතින් ඒ කොඩිය කඩාවටන කියන්නේ රටම කඩාවට තමයි වැඩක්. එහෙමයි. ඒ නිසා ඒ ශක්ති සම්පන්න ගල් කනුවක් කියලා කියන්නේ ඒක ඒ රටේ තියෙන පෞරුෂයේ ඒ ගල් කනුවෙන් සාමාන්‍යයෙන් ඔය ආක්‍රමණිකයන් පව අපි හන්නේ නගර ආක්‍රමණය කළ ඉස්සෙල්ලා මේ කොඩි රජේ රටේ තියෙන කොඩි බිම ඇද දාලා තමන්ගේ කොඩි එසවීම තමයි කරන්නේ නේද? එහෙම ඇත්තටම සත් ඒක එහෙම තමයි නෙමෙයි. ඒ කාලේ යුද පිටිවර නම් එහෙම සිද්ධ වුණා. දැන් මේ වර්තමාන යුගයේ දැන් වෙනත් ක්‍රමවලට උපක්‍රමශීලීව යුද වදිනවා. නමුත් ඒ කාලවල තනිකර මේ වගේ බොහොම අභිමාණයෙන් ඇවිල්ලා ඒ පැහැදිලිවම මුහුණට මුහුණ යුද්ධ කරලා ඒ තමන්ගේ කොඩිය රටේ කොඩිය ලෙලදවනවා. ලෙලදවනවා. එහෙමයි. එතකොට අපි හාන්දරෙන් දැන් මේ කොඩිය ඔසවන දුර ඉන්න අයව අඳුන ගන්න පුළුවන්කම තියෙන මේ ස්තම්භය සවිශක්තිමත් ස්තම්භය තුලින් බුදුරජාණන් වහන්සේ ගම්ම්‍ය කරන්නේ අදහස් කරන්නේ මොන වගේ අධ්‍යාත්මික බලයක්ද ස්වාමීනාත් ඒ තථාගතයන් වහන්සේ දැන් මේ රාජ්‍යයක් ආරක්ෂා කරගන්න නම් මෙන්න මේ වගේ පළවෙනි අංකයේ කොඩියක් නැත්නම් මේ විශේෂයෙන් ඒශිකා ස්තම්භයක් ගල් කනවා එහෙමයි ඒ වගේ මේ ධර්මයෙන් ජීවිතයට ආරක්ෂාව හදාගන්න අංක එකට අවශ්‍යයි කතාගතන් වහන්සේ වදාළේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව. ඇත්තටම මේ ශ්‍රද්ධාව කියන එක දැන් අපි අද බණ කියන්න ගියත් ස්වාමීන් වහන්සේ හැම තැනකදීම වගේ මේ ශ්‍රද්ධාව කියන දේ ගැන හරියට කතා කරනවා. එහෙම. මොකද මේ ශ්‍රද්ධාව නැතුව අපට ගමනක් නැහැ කියන එක අපේ බෞද්ධ පින්වතුන් හොඳටම තේරුම් ගන්න ඕන. මොකද දැන් ස්වාමීන් වහන්සේ බණ කියනකොටත් මම බණ කියනකොටත් අප දැනුම විතරක් නෙවෙයි මේ රටේ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලා සදහැවත් දායකයන්ට නැත්නම් ඕනම දායකයෙකුට ආමන්ත්‍රණය කරන්නේ සද්ධාවන්ත පින්නතුනේ. එහෙම. මිනිසුන්ට සද්ධාව තිබුණත් නැතත් එහෙම. ස්වාමීන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ සද්ධාවන්ත පින්නතුනේ. එහෙම. ඒක අපකින් ඉතින් පොඩිමත් සද්ධාවකුත් තියෙන්න ඕන මොකද එන්නේ බණ අහන්න එහෙම සඳහා තියෙන හින්දා. එතකොට ස්වාමීනාත් ඒකෙන්ම පැහැදිලි වෙනවා. එහෙම. ඇත්තටම මේ ශ්‍රද්ධාව නැතුව දැන් එහෙනම් ස්වාමීනාන්දරට පුළුවන් වෙනත් වචනයකින් ආමන්ත්‍රණය. එහෙමයි. ශ්‍රද්ධාවෙන් පෙගෙන්නේ නැතුව ගමනක් නැහැ. සද්ධා මූලිකා සබ්බේපි කුසල ධම්මා කියලා බුදුරජාණන් වහන්සේ එහෙමයි. ඉතින් එහෙමනම් ඒ සද්ධාව සද්ධාව එතකොට අපි හඳන්නේ දැන් ශ්‍රද්ධාවෙත් කොටස් දෙකක් මූලිකව ධර්මයේ විග්‍රහ වෙනවනේ. අමූලිකා සද්ධා ආකාරවති සද්ධා කියලා අපි මේ සූත්‍රයට අදාළ වෙන නිසා ඒ ශ්‍රද්ධා දෙක ගැනත් පොඩි විග්‍රහයක් කරගත්තොත් ඔව් උතරම සාමනාත දැන් අමූලිකා සද්ධාව ආකාරවති සද්ධාව එහෙමයි අමෝලිකා ශ්‍රද්ධාව කියන එක ඉතින් බහුල වශයෙන් බොහෝ දෙනාට ඇති වෙන ශ්‍රද්ධාව. එහෙමයි. ඒක සාමාන්‍ය දේවල් වලට මනට පහදිනවා. ඒ වගේම ඔය සමූල කියලා කියන්නේ අපි හන්නේ නිකන් මුලක් සාධනමක් නැති සත්‍යමත් භාවයක් නැති සද්ධාව. එහෙම. ඒත්තර මේක තේරුම් ගන්න කලින් අපි ආකාරවති සද්ධාව තේරුම් ගත්තා නම් එහෙම. ඒ ඉබේටම තේරෙනවා. තේරුම් ගන්න පුළුවන්. සානක ආකාරවති සද්ධාව කියලා කියන්නේ අතන බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව තියෙන ප්‍රසාදය. එහෙමයි. කරුණ අවබෝධයෙන් ඇති කරගන්න ප්‍රසාදය. කරුණ අවබෝධය තථාගතයන් වහන්සේගේ අවබෝධය. සද්ධාති තථාගතස්ස බෝධි. එහෙමයි. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කියලා කියන්නේ සම්හාත ඇත්තටම ඒ අවබෝධය කියලා දැන් අපිට සූත්‍ර දේශනාවක් හරි ශ්‍රවණය කරපුවාම අනේ බුදුරජාණන් වහන්සේ මේ මොන තරම් අවබෝධයක් උන්වහන්සේට තිබිලා තියෙනවද කියලා තියෙන ඒ ප්‍රසාදය තමයි සම්හාත එහෙම. ඒකට අපි මෙහෙම ගන්න බැරිද දැන් බුදුරජාණන් වහන්සේ අනේ මොන තරම් ධර්මස්කන්ධයක් පිළිබඳව දැනුවත් වෙලා ඉන්න කෙනෙක්ද කියලා එහෙම හිතන තරමට අපේ හිතේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. ඒ වගේම දැන් බුදුරජාණන් වහන්සේ යම්කිසි ධර්මකාරණාවක් විග්‍රහ කරලා තියෙනකොට අපි ඒක ප්‍රායෝගික ජීවිතයට ගලපාගෙන අපිට යම්කිසි තේරෙන මට්ටමක් වෙනවනේ අපි හන්නේ. අනේ බුදුහාඳුරු මෙහෙම දේශනා කළා කියලා. එතකොට අන්න ඒ තේරෙන මට්ටම එනකොටත් අපිට ලොකු පැහැදීමක් එනෝනේ මේ වගේ උතුම් ධර්මයක් දේශනා කළේ බුදුහාමුදුරුවෝ කියන. අතරම සමනත එහෙම තමයි. සූත්‍ර දේශනාවල සමහර සූත්‍ර දේශනා දැන් ඒ තථාගතයන් වහන්සේ උපමාවලින් ඒ දේශනා කරන දේශනා සමහර දේශනා අහපුවාම නිකන් අපිට කිව්වා වගේ වැටහෙනවා. එහෙමයි. එතකොට ඒ වගේම මේ දැන් සූත්‍ර දේශනාවේ අභ්‍යන්තරයේ බලපුවාම මේ අහන කෙනාට හිතා ගන්න බැරිත් අනේ භාගතුන් වහන්සේ මේ වහලා තිබිච්ච දෙයක් මට ඇරලා පෙන්වනවා වගේ ඔබ වහන්සේ. එහෙමයි. මේ මාර්ගය දන්නේ නැති කෙනෙකුට මාර්ගය පෙන්වනවා වගේ ඔබ වහන්සේ මට පෙන්වුවේ කියලා එයා ප්‍රකාශ කරලා තියෙනවා. අභික්ඛන්තම් භෝගෝතම අභික්ඛන්තම් භෝගෝතම සෙය්‍යතාපි භෝගෝතම නිකුජිතං වා කුජ්ජය ආදී වශයෙන් සඳහන් කරනවා. ආදී වශයෙන් සඳහන් වන සං ඒ ටික. එහෙමයි. එතකොට බලන්න දැන් අපිට මේ හැම දේශනාවකින්ම සම්න දැන් ඇත්තටම බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාවන් එකින් එකට එකින් එකට සමහර දේශනා කියවගෙන යනකොට නින්දයක් නැහැ ඒ තරම් සතුට සතුට ශ්‍රද්ධාව වැඩි වෙනවා ශ්‍රද්ධාව වැඩි වෙනවා මේ අපි ධර්මයේ ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපට ඒ අවබෝධයත් එක්ක ඇති වෙන ලොකු ප්‍රසාදයක් ප්‍රසාදයක් නේද එතකොට අපිට එහෙම අවබෝධයක් ඇති වෙන්නේ නැත්නම් ඒ ප්‍රසාදය ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන් නේද නැති වෙන්න පුළුවන් අපි හැම දැන් බුදුහාමුදුරන්ගේ කාලේ බුදුරජාණන් වහන්සේ ළඟට ආපු හැමෝම ශ්‍රද්ධාවෙන් ආපු අය නෙවෙයි බුදුහාමුදුරනේ මේ අපි යන්නේ මේ දැන් සමහරු බුදුහාන්තරන්ට බනින්න ආවා. එක එක කට කතා දාන්න මේ තර්ක කරන්න. තර්ක කරන්න ආවා, වාදයෙන් පරද්දන්න ආවා. එහෙම ආපු අය නේ මහා ලොකු ශ්‍රද්ධාවක ඒ තථාගතයන් වහන්සේගේ අවබෝධය තමයි එතනතර පහදින් කරගන්නේ. එහෙමයි. ඒ ස්වාමීන් වහන්සේ දැන් ඒ ආකාරවතී ශ්‍රද්ධාව ගැන අපි සාමාන්‍ය විදිහට ගත්තත් අපි කෙනෙකුට දැන් පහදිනවා. අපි කෙනෙකුට පහදිනද සමහර මිනිස්සු පහදිනවා රූපෙට පහදිනවා ශබ්දෙට පහදිනවා ඔය නොයෙක් දේවල්ට පහදිනවා. ඉතින් මේ පැහැදීම අර අමූලික ශ්‍රද්ධාවට වැටෙනවා. එහෙමයි. හැබැයි සමහර ආකාරවලට ශ්‍රද්ධාව බලන්න දැන් අපි කෙනෙක්ගේ ගුණයට පහදිනවා. දැන් සමහර අම්මලා ඇවිල්ලා කියනවා ස්වාමීන් අපේ පුතා මොන වැරද්ද කළත් මම දන්න එකම දෙයක් තියෙනවා වැරදි කරන්නේ නැහැ ළමයා. නමුත් වැරද්දක් කළා වුණත් එයා ජීවිතේට බොරුවක් කියන්නේ නැහැ. එහෙම. එතකොට ඒ අම්මා මූලික වශයෙන් තමන්ගේ පුතා කරේ පැහැදිලා ඉන්න අය බොරු කියන්නේ නැහැ එතකොට දැන් බලන්න සාන්ත ඒ පැහැදීම දැන් අපි හිතමු දැන් ස්වාමියා බිරිඳ අතර වුණා ඒ ස්වාමී ස්වාමියා තමන්ගේ බිරිඳට ගුණයට පැහැදුනා නම් ඒ බැඳීම බොහොම හොඳට සත්‍යමත්. එහෙම. සමහරලාට දැන් රූපේට අනිත් අනිත් දේවල්ට පහදෙනකොට ඒ පැහැදීම සාමනත් ඒවා වෙනස් වෙනකොට එහෙම. ඒ පැහැදීම අඩු වෙලා යනවා. එහෙම. ඒ නිසා බුදුරජාණන් අපි අපි හන්නේ ගුණයක් වෙනස් වෙන්න බැරිද? ගුණයක් වෙනස් වෙන්න පුළුවන්. එහෙම දැන් බොරු කියන්නේ නැති පුතා බැරි වෙලාවත් බොරු කියන්නේ ගත්තොත් හඳ කාලේ වගේ. ඒක එහෙම ගුණේ වෙනස් වෙන්නත් පුළුවන් සම්මත එහෙම අවස්ථා තියෙනවා. නමුත් අපි අර මෙතන මේ ලෝකෝත්තර පැත්තට නඹුරු කරලා ගත්තම ඊළඟට සම්හන් සමහර ගුණධර්ම තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක දැන් අපි සිල් ආරක්ෂා කරන්න පුරුදු වුණොත් ඒ තමන්ගේ බෙල්ල කපනවා කිව්වත් ඒ ශික්ෂාපද කඩන්න බෑ. ඒකට හුරු වුණාට පස්සේ ඒක සිහියේ තියෙන ආනුභාවයක්. එහෙමයි. ගුණයක් කියන එක දැන් ගුණේ අපේ සම්මානන්ත පැහැදිලි කරපු විදිහට ඇත්තටම මේ දැන් මහා ගුණවන්තයෝ ඉඳලා පිරෙහෙන්න පුළුවන්. එහෙමයි. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. ඕන තරම් තියෙනවා. සිවුරු හැරලා යන ඉන්නේ ඕන තරම්. එහෙමයි. ඉතින් ඒත් ස්වාමීන් වහන්සේ මේ අර මේ ගුණවන්ත භාවයේ ඉතින් අතර ඒ සිවුරු හැරලා අපි දැන් උපවැදීවීම ගැන කතා කරා. ඉතින් එතන වුණා ස්වාමීන් වහන්සේ ජීවිතේ මොනවා හරි අපිට පේන්නේ නැති පහ අභ්‍යන්තරයක් විනාශයක් වෙලා තියෙනවා. එහෙමයි. ඒ ඒකත් එක්ක තමයි දෙයට ඒරණම තීරණයකට එන්නේ. තීරණයකට එන්නේ. එතකොට දැන් අපි මෙතනදී මූලික වශයෙන්ම තේරුම් ගන්න ඕනේ ආකාරවතී සද්ධාවෙන් තථාගතයන් වහන්සේගේ ඒ අර ඒ ස්වාමීන් වහන්සේත් මතක් කරපු විදිහට ඒ අවබෝධය ගැන ඇති වෙන අතල ප්‍රසාදය. එහෙම. ඒක තමයි ආකාරවලදී සද්ධා. දැන් අපි හන්නේ අර වචන දෙක අතරින් චල අචල කියලා. එතකොට මේ චල සද්ධා අචල සද්ධා කියලා සාමාන්‍ය අපි කතා කරන්නේ. ඒතොර මේ ආකාරවදී සද්ධාව මොකද? චලද අචලද? අපි සම්නත ආකාරවදී සද්ධාව කියලා කියන්නේ ඇත්තටම සෙලවෙන්නේ නැති සද්ධාව. අචල සද්ධාව. එහෙම. චල සද්ධාව කියලා කියන්නේ ආමූලික සද්ධාව තමයි අමෝලික සද්ධාව දැන් බලන්න. ඒක ඇයි සෙල වෙනවා කියලා කියන්නේ අප හැම. සෙල වෙනවා කියලා කියන්නේ සඳ සමහර අවස්ථාවල බොහෝ දෙනා අපේ අය ඉක්මනින් පහදිනවා. එහෙම. සමහර දේවල්ට ඔන්න ස්වාමීන් වහන්සේ නමකට හරි කොතනට හරි ඉතින් ඒකේ තියෙන ස්වභාවයක නැත්තම් දැන් අත්ත වශයෙන්ම කියනවා නම් ගොඩාක් අය රූපයට පහදිනවා. එහෙම. ඊළඟට ශබ්දයට පහදිනවා. ඒවා ඒ වගේ දේවල් ඉතින් අර නියම තැනට නෙවෙයි පහදින්නේ. එහෙම. වෙනත් දේවල්. දැන් අපේ දැන් බලන්න සමහරු ධර්ම කාරණාවලට වැඩිය කියන විලාශයට විලාශයට පහදිනවා. අනේ කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නේ. කතා කරන හැටි හරි ස්වීට් කියලා කියන අවස්ථාවක් එනවා. <laughs> එතකොට සාමාන්‍යයෙන් දැන් බලන්න දැන් ඔතන අපි විශේෂයෙන් තේරුම් ගන්න ඕන දැන් මිනිස්සු දැන් සමහරලාට දැන් දුෂ්කර ප්‍රතිපත්තියක් පහදිනවා. එහෙම. දැන් එතකොට දැන් අපි ස්වාමීන් වහන්සේ දැන් මේ පැහැදිලිම හරි භයානකයි. දැන් බලන්න අපි හන්ද දැන් අර දැන් මම කලින් කිව්වා වගේ දැන් මේ දුෂ්කර ප්‍රතිපත්තිය ගුණයක් විය හැකියි නේද? ඔව් ගුණයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මම කියන්නේ දුෂ්කර ප්‍රතිපත්තියට අපහ මේ පහදින්න එපා කියන එක නෙවෙයි. නෙමෙයි. නමුත් බොහෝ සෙයින් සාමනාත් අපි කල්පනා කරලා බැලුවොත් මිනිස්සු බොහෝ දෙනා මේ අමෝලිකා සද්ධාව තියෙන අය අමුතුම විදිහට පහදින. ඒ කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ නමක් පාරේ වඩිනවා සෙරප්පු දෙකක් දාන්න නැතුව. සෙරප්පු දෙකක් දාන්න නැතුව වැඩිහම ඔන්න මිනිස්සු පහදිනවා. මට මතකයි අපි චූටි කාලේ අපේ අම්මලා පවා කියනවා. අර අහවල් හාමුදුරු සෙරප්පු දෙකක්වත් දාන්නේ නැහැ කියලා. එහෙමයි. හැබැයි පැහැදුනේ සෙරප්පු දෙකක් දාන්න නැතුවට. එහෙමයි. බැරි වෙලාවත් උන්වහන්සේගේ කකුලේ තුවාලයක් හැදිලා සෙරප්පු දෙකක් දාපු දාට අර ස්වාමීන් වහන්සේ කොච්චර සිල්වත් වුණත් අර පැහැදිලිම නැති වෙනවා. එහෙමයි. සමාජ දාන්න නැති නැති හින්ද වෙන්නත් පුළුවන් නේද? සරෙප්පු එහෙම වෙන්නත් <laughs> පුළුවන්. ඒකවල සම්හද මොකද සරෙප්පු දොඳා ඇවිදින ගමේ මිනිසුත් වෙන ඕන තරමට. නමුත් අර මිනිසුන්ගේ තියෙන ස්වභාවය. එහෙම. ඒකද කියන්නේ ලෝක පසන්න කියලා. රූක්ෂ ප්‍රතිපත්තිය. රූක්ෂ ප්‍රතිපත්තියට මේ රූක්ෂ ප්‍රතිපදාවට පහදිනවා. එහෙම. ඉතින් හැබැයි ඒක හරි භයානකයි සඳ මොකද දැන් ඒකේ භයානකත්වයේ තියෙන එක අපි හොඳට තේරුම් ගන්න උන්වහන්සේ දැන් අතන උන්වහන්සේට කකුලේ දැන් තුවාලයක් හැදලා සෙරප්පු දෙකක් දාන්නම වෙනවා. එහෙම. සෙරප්පු දෙකක් දාපු ගමන් අර පැහැදුනේ සෙරප්පු දාන්න නැතුවට. නැතුවට. ඒකට ඔක තමයි මේ අමෝලිකා ශ්‍රද්ධාවේ ස්වභාවය. දැන් අර සෙරප්පු දාපු ගමන් පැහැදිලිම නැති වෙනවා. පැහැදිලිම නැත. මොකද පැහැදුනේ සෙරප්පු දාන්න නැත්තම් එහෙම. නැතුවට නම් සෙරපු දෙකක් දාපුවාම ඒ පැහැදීම තියෙන විදිහක් නැහැ. එහෙම දායකයෝ අපි හන්නේ අර හාමුදුරුවෝ කියන කියන්නේ අපරාධේ නිවන ගැට්ටේ ඉඳලා අනිත් පැත්තට වැටුණා මේ කියලා කියන්නේ. <laughs> ඔව් දැන් මිනිස්සු සමහර වෙලාවට ඒ විදිහට මේ ඒ අය තේරුම් ගන්න දැන් මේ සෙරප්පු වලට විතරද පැහැදෙන්නේ අපහන ඒ වගේ ටික රූක්ෂපතිපති කිව්වන් තව මොනවද දැන් අපි ඒ වගේ ගත්තොත් දැන් හැම දැන් ගොඩාක් දේවල් තියෙනවා දැන් අපි හිතමු සාමනහන්සේලාගේ ඔය ඒ රූප ප්‍රතිපත්තියට පහදින පාංශුකුල සිවුරු විතරක්ම කරනවා පාංශුකුල සිවුරු විතරක් මස්මාලු කන්නේ මස්මාලු කන්නේ නැති එහෙමයි ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා ඉතින් ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේගේ දැන් අපි මස්මස් මාංශ ප්‍රශ්නේ ගත්තොත් ඒක අපේ මේ රටේ ජාතික ප්‍රශ්නේ වගේ <laughs> එහෙමයි මොකද ඒ තරමට මිනිස්සු ඔක දැන් කියන්නත් බෑ නොකියත් බෑ අපිට තථාගතයන් වහන්සේකද අපි විසුන් වහන්සේලා ශ්‍රාවකයන් හැටියට මේ ඒ ප්‍රශ්නේ ගත්තාම එහෙම එකකුත් වෙනවා. දැන් සමහර මිනිස්සු කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ හරිම හොඳයි. උඹලකට කැලලක්වත් තනදන්නේ නැහැ කියලා කියනවා. දැන් අපි මේ කියන්නේ මක්මාන්ත මගේ පුද්ගලික මතේ මක්මාන්ත නොවදන එක හොඳයි. එහෙම. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේගේ මතේ කියලා කෙනෙක් කියනවා නම් ඒක අමූලික එහෙම. බොරුවක් ඇත්තට. අර සමහර දූරියන් කන්නේ නැන්නේ ගඳින්ද? ඒ වගේ තමන් ප්‍රිය නැත්නම් නොකයින් එකේ කිසි වරදක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි හිතමු කෙනෙක් ඉතින් එහෙමනම් දැන් මෙතන අපි දැන් ධර්මයෙන් දකින්න ඕනේ. ස්වාමීනාත කෙනෙක් පුදුමාකාර ලෝභයි පරිප්පු වලට. එහෙම. ලෝභකමෙන් තෘෂ්ණාවෙන් පරිප්පු කනවා කියලත් හරි බයන්නේ. එහෙම. සමහරව අපේ හන්ද අර ලුණු මිරිස් එහෙම කනවා දාඩිය දාගෙන ලේන්සු වලින් පිහදදා මේ හරි ප්‍රියව කන්නේ. ප්‍රියව කන්නේ. ඒක ඒ කියන්නේ ඒකට තියෙන සංහාව. රස තෘෂ්ණාව එතන උඩරින් තියෙන. එහෙමයි. ඒ නිසා දැන් ඇත්තටම දැන් ඒ වගේ දේවල් අමෝලිකා ශ්‍රද්ධාව ගත්තු ස්වාමීන් වහන්සේ ඉතින් කතා කරන්න කෙලවරක් නැහැ. එහෙමයි. ඉතින් අපි අතරේ ඉන්න බොහෝ දෙනා අතර ওই ශ්‍රද්ධාව තියෙනවා. එහෙමයි. අපි ඒක තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඉතින් ධර්මයේ දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ වක්කලි ස්වාමීන් වහන්සේට වදාලේ වක්කලි මාව දකින්න දැකීම ඇති වැඩක් නෑනේ. එහෙමයි. ධර්මයේ දකින්න. ධර්මයේ දැකීම තුළින් තමයි මාව දැක් ගන්න හම්බෙන්නේ. එතකොට අපි හැමෝටම දැන් මූලිකව ඒ කියන ආකාරවති ශ්‍රද්ධාවෙන් හිත ශක්තිමත් කරගන්න කෙනා. නොසෙල් වෙන පැහැදීමක් ඇතිව කටයුතු කරන කෙනාට තමයි නිවැරදි විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ කියන එක තමයි මේ ඒශිකස්තම්බෙන් නිරූපණය කරන්නේ. ඒශිකස්තම්බෙන් කියන්නේ ඉතින් අත්‍තරම සානත ඒ ඉතින් අචල ප්‍රසාදය ඇති වෙන්න තින් අපිට ස්ථාවර තැනකට යන්න සෝතාපන්න වෙන්න ඕන. එහෙම. සෝතාපන්න වෙනකන් එතනින් මෙහා පැත්තේ තියෙන ශ්‍රද්ධාවට සහතික දිය සහතික වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. එතකොට දැන් අපි කතා වුණ බුදුරජාණන් වහන්සේ මේ නගරූපම් සූත්‍රයේදී නගරයක් ආරක්ෂා කර ගැනීම සඳහා රජ කෙනෙක් මූලිකව කරන ක්‍රියාකාරකමක් තමයි නගරයේ අතුළු නුවර ඒශිකා ස්තම්භයක් හෙවත් ශක්තිමත් කුළුණක් නිර්මාණය කරනවා. ඉතින් ඒ කුළුණ බොහොම ශක්තිමත් වගේ අධ්‍යාත්මික සංවර්ධනයේ අධ්‍යාත්මයේ ඇතුළු නුවර නැමැති හිත රැකගැනීමේදී ඒ රැකගැනීම වැඩපිළිවෙලෙදී ආකාරවතී ශ්‍රද්ධාව ඊටාම් හොඳින් පිළිහිටව ගන්න ඕන. ඒ සඳහා අපි හාඳරෝ බොහොම පැහැදිලිවම දේශනා කළා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි කරුණු අවබෝධයෙන් ධර්මයේ කෙරෙහි කරුණු අවබෝධයෙන් ආර්ය මහා සංඝරත්නයේ කරෙහි කරුණු අවබෝධයෙන් ඇති කරගන්න පැහැදීම වැදගත්. ඒ කරුණු දැනගන්න දැනගන්න තමයි ඒ ශ්‍රද්ධාව වැඩි දියුණුවන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව දියුණු කර ගැනීම සඳහා ඒ කරුණු දැන ගැනීමට පෙළඹෙන්න ඕනේ. ඉතින් මේ ධර්ම සාකච්ඡාවත් ඔබට කරුණු එකතු කරන කරුණු කියා දෙන සාකච්ඡා. ඒ තුල ඔබට ආකාරවති ශ්‍රද්ධාව දියුණු කරගන්න වර්ධනය කරගන්න හැකියාව තියෙනවා. අපි හන්නේ දෙවෙනි ආරක්ෂක විධික්‍රමයේ හැටියට තියෙන්නේ මේ දියාගල. ඒකට දාපු මේ ඒක ඒ දියාගලෙන් සංකේතවත් කරන්නේ අපි හන්නේ මේ හිරි කියන මේ ධර්මතාවය. ඒ පිළිබඳ විස්තර කරමු. ස්වාමීන් වහන්සේ අපි දෙපැත්තම කරුණු චුට්ටක් මතක් කරන්න. ඉතින් දියාගලක් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඒ රාජධානය ආරක්ෂා කරගන්න අපේ පෙර රජවරු ඒ තමන්ගේ ඉන්න කොටස ආරක්ෂා කරගන්න ගැඹුරු පළල් දියාගල් සකස් කරලා තියෙනවා. කිඹුල්ලු වැනි සත්තු දාලා ආරක්ෂාව තහවුරු කරගන්න. අර සීගිරිය රාජධානිය වටේත් අපේ හැම දැන් අපි පාර්ලිමේන්තේ උනත් ඒක නිසා නේද? එහෙම එහෙම. ඒකටම වතුර තියෙන. වතුර තියෙන දිය කිඹුල්ලු ආරක්ෂාව සඳහා තමයි. එහෙම. ඒකට බුදුරජාණන් වහන්සේ මෙතනදී විශේෂයෙන්ම උන්වහන්සේට අවශ්‍ය වුණේ මේ රාජ්‍යයක් ආරක්ෂා කරන ගන්න තාලේ කියලා දෙන්න නෙවෙයි. ඒ උපමා කරලා ඇත්තටම මේ ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න පිළිවෙල පැහැදිලි කරන්නේ. තථාගතයන් වහන්සේ දෙවෙනි කාරණේ හැටියට ස්වාමීන් වහන්සේ වදාළේ රාජ්‍යයක් නම් දියාගලක් ජීවිතයක් නම් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙන්නේ හිරිය. එහෙම. හිරිය කියලා කියන්නේ සංකල්ප මේ ලැජ්ජාව. ලැජ්ජාව කියලා කියන්නේ අපේ බොහෝ දෙනාට තියෙන ලැජ්ජාව නෙවෙයි. සමහරුන්ට කැම ටිකක් කන්න කොහොම ලැජ්ජයි. එහෙම. මොන හරි දෙයක් ඉදිරිපත් කරන්න කොහොම ලැජ්ජයි. මේ ලැජ්ජාව නෙවෙයි මේ. මෙතන කියන්නේ මේ කයෙන් වචනෙන් සිතින් වැරදි කරන්න ලැජ්ජ වෙන්න ඕන. එහෙමයි. ඒ ඇත්තටම දැන් අපේ ස්වාමීන් වහන්සේ ওই ලැජ්ජාව ඔක ලෝකපාලක ධර්මයක්. එහෙමයි. ඇත්තම කියනවා නම් ওই ලැජ්ජාව අද අපේ බොහෝ දෙනාට තියෙනවද කියලාවත් හිතා ගන්න බෑ. ලැජ්ජාව ඇත්තෙම නෑ වගේ. එහෙමයි. ඒක ඒකට කියන්නේ අහිරි කියලා. අහිරික. එහෙමයි. එතකොට සාමනාන්ත දැන් බලන්න දැන් අපි දැන් මේක දැන් මේ මේ ලැජ්ජාව ගැන කතා කරනකොට දැන් තමන් කරපු අකුසල ධර්ම බොහෝ දෙනා කිසිම ලැජ්ජාවක් නැතුව කියනවානේ. එහෙම. දැන් තමන් දැන් බොරුවක් කිව්වා නම් මම මාර බොරුවක් කිව්වා මිනිහා වුණා කියලා තමන්ගේ බිරිඳට දරුවෝ ඉස්සරහා තියාගෙන සමහර තාත්තලා කියන අවස්ථා තියෙනවා. ඒකට ලැජ්ජා දෙකක් නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ මුලින් බොරුව කියන්න ලැජ්ජා වෙලක් නැහැ. තමන් බොරුව කියව බව තව කෙනෙකුට කියන්න ලැජ්ජා වෙලක් නැහැ. ලැජ්ජාව ගෑවිලාවක් නැහැ. එහෙමයි. ඊළඟට දැන් බලන්න ස්වාමීන් දැන් තමන් මේ බොන මත් අතර ප්‍රමාණෙක මට භාගයක් බීලා බෑ. මට බෝතලයක් බොන්න ඕන. දැන් බීපු ප්‍රමාණය ඉතින් මිනිස්සු මහ උජාරුවට කියලා ලැජ්ජාවක් කියලා එකක් ඇත්තේවත් නැහැ. එහෙමයි. දැන් බලන්න සමහර මිනිස්සු දැන් මොකක් හරි පරිසු වචනයක් කියලා කාට හරි බැන්නනම් ඕක කී පොලක කියනවාද මං අරයට බැන්නේ මෙන්න මේක කියලා කියලා ඒ වචනේම පුන පුනා කියනවා. එහෙනම් ලැජ්ජාව කෙනක නැහැ. එහෙමනම් මෙතන විශේෂයෙන් මේ ලැජ්ජාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න ඕන නම් කයෙන් වැරදි කරන්න අනිවාර්යයෙන්ම ලැජ්ජ වෙන්න ඕන. වචනයෙන් වැරදි කරන්න අනිවාර්යයෙන්ම ලැජ්ජ වෙන්න ඕන. සිතින්වත් වැරදි කරන්න අනිවාර්යෙන් ලැජ්ජ වෙන්න ඕන. එතකොට අපි හාමුදුරු සිහිපත් කළ විදිහට හිරි කියලා කියන්නේ සිතින් කයින් වචනයෙන් කියන තුන් දොරින්ම නරක දේවල් කරන්න තියෙන ලැජ්ජාව. එතකොට හරියට නගර ප්‍රාකාරය වටේට තියෙනවනේ දියාගලක් ඒ දියාගලේ හම්බුරු මතක් කළා කිඹුළු ආදී මිනිකන සතුන් දාලා ආරක්ෂා කරලා තියෙනවා කියලා. එතකොට සතුරන් ආවත් නගරය ආක්‍රමණය කරන්න මේ දිය අගල තරණය කරලා එන්න වෙනවා. එතකොට ඒ සතුන් ග්‍රහණයට ලක් වෙලා යාළ විනාශ වෙලා යනවා. අන්න ඒ වාගේ හිත නැමැති නගරය ආක්‍රමණය කරන්න යම් කිසි නරක සිටිවිලි සමුදායක් එන්න තියෙනකොට ඒව වළක්වන්න තියෙන ප්‍රධානම චෛතසිකය තමයි මේ හිරි කියලා කියන්නේ. පවට අකුසලයට පවට තියෙන ලැජ්ජාව. ඉතින් ඒ ලැජ්ජාව තියෙන කෙනා කිසිම මොහොතක තමන්ගේ හිතේ නරක සිතිවිලි හඳවගන්නේ නැහැ. දැන් අපි යම් කිසි දෙයකට ලැජ්ජා වුනහම අපි ඒ ලැජ්ජා සහිත දේවල් ළඟ තියාගන්නෙත් නැහැ, පෙන්වන්න කැමතිත් නැහැ නේ ලැජ්ජා තුනා මේක සංගව ගන්න බලන්නේ. එහෙම නැත්නම් ඈත් කරන්න බලන්නේ. අන්න ඒ වගේ අකුසලයට ලැජ්ජ වුනහම අපි හිතේ අකුසලිය රඳව ගන්න කැමති වෙන්නේ නැහැ. ඒ වගේම කයින් වචනේ ඒව ක්‍රියාත්මක කරන්න කැමති වෙන්නේ නැහැ. ඒ තුල සිත කය වචනය රැකෙන රැකීම තුළ සිත මහා ශක්තියක් සපයනවා සිත හොඳින් ආරක්ෂාවට ලක් වෙනවා. අපි හඳුනන තුන්වෙනි කාරණාව තමයි මේ ප්‍රාකාරයක් තියෙනවානේ දැන් මේ නගරය වටේ. ඒ ප්‍රාකාරයේ වටේ ප්‍රාකාරයේ උඩ අපි හඳුරන්නේ පාරක් තියෙනවා. ඇයි එහෙම පාරක් දාලා තියෙන්නේ? ඒ පාරේ නිරූපණය කරන්නේ මොකද්ද? ඔත්තප්පේ කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක ඔත්තප්පේ කියන්නේ මොකද්ද? මේ පාරේ ස්වභාවය ගැනත් අපි කියමු. ස්වාමීන් වහන්සේ දැන් එතන ඒ රාජ්‍ය වටේට ඒ ප්‍රාකාරයේ උඩින් පාරක් ඒ කාලේ හැටියට නම් අස්වකරත්වයක් යන්න පුළුවන් පාරක්. අද කාලේ හැටියට ගත්තොත් වාහනයක් යන්න පුළුවන්. යුගතැංගියක් හරි යන්න පුළුවන් පාරක්. ඒක ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒකෙන් අදහස් කරන්නේ මේ පාරක් තිබීමෙන් රජ රාජ්‍ය ඇතුලේ අභ්‍යන්තරයේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් රාජතාන්ත්‍රිකයන්ට දැනගන්න පුළුවන් රාජපුරුෂයන්ට හමුදාවකට දැනගන්න පුළුවන්. බාහිර ප්‍රශ්නයක් තියෙනවා ඒත් දැනගන්න පුළුවන් මේ වාහනයක් රටේටම යන්න තියෙන එක ආරක්ෂාව පිණිසම තමයි. මොකද ඒ රාජ්‍ය ඇතුලේ මොන හරි කුමන්ත්‍රණ සිද්ධ වෙනවා නම් ඒව දැනගන්නත් පුළුවන්. අපේ රාජ්‍ය කෙලවර මොන හරි කැරලි කණ්ඩායම් මොන මොන හරි දේවල් එකතු වෙනවා නම් කුමන්ත්‍රණ සිද්ධ වෙනවා නම් ඒ වගේ මාර්ගයක් තියෙනවා නම් ඒක රජයට ලොකු රාජ්‍යයට ලොකු ආරක්ෂාවක්. බාහිරින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවත් දැනගන්න පුළුවන් මේ මාර්ගයේ යනකොට එනකොට මුර සංචාරයේ යෙදෙන. සංචාරයේ යෙදෙන දැන් අපි අද ගත්තොත් අර ඇත්තටම දැන් ආරක්ෂිත බලමුලුවක ඔය වගේ දේවල් පැහැදිලිවම සම්බන්ධ තියෙනවා. එහෙම. તો බුදුරජාණන් වහන්සේ වදාරනවා තුන්වෙනි කාරණේ අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට ඔත්තප්පය. කියන්නේ මේ කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න බයයි. බයකම. අතන ලැජ්ජා මෙතන බය. එහෙමයි. ඒ දෙකම එක වගේද අපි හන්නේ මොකද වෙනස ඒතන වෙනස සාමාන්‍යයෙන් අතනදී අතරම ලැජ්ජාව මෙතන බය ගැන අපි කතා කරොත් අපිට බිය අපි දැන් සාමාන්‍ය බිය වෙන්නේ සාමාන්‍ය මිනිස්සු ඕල්මන් වලට ඉස්සෙල්ලා තියෙන අපි හන්නේ ලැජ්ජාවද බයද ඉස්සෙල්ලා ලැජ්ජාව නේ ඉස්සෙල්ලා ලැජ්ජාව ඇති වෙන්නේ එහෙම ඊළඟට තමයි අතරම බය එහෙමයි තත්ත්ව සාහන දැන් මෙතනදී දැන් බය කියන අපි සාමාන්‍ය මිනිස්සෙකුට ඇති වෙන බය ගැන කතා කරොත් සාමාන්‍ය මිනිස්සු මේ ධර්මයක් තේරෙන්නේ නැති මිනිසුන්ට මේ මිනිස්සු බයයි සමහරලාට ඔන්න Tamanට අපකීර්තියක් ඒ කියලා බයයි. එහෙම. ඊළඟට සමහරලාට හොල්මන් වලට බයයි. ඔයගේ බය නෙතිනේ. මෙතන කියන්නේ ඒ බය නෙවෙයි. මෙතන කියන්නේ කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න බයයි. ඇයි බය? බය ස්වාමීනාද මෙන්න මේකයි. දැන් අපිට මේ බය ඇති කරගන්න හොඳම අවස්ථාවක් තියෙනවා. ඒ ටික අපි ඒ ටික අපි දැනගන්නකොට අපිට තේරෙන ඇයි අපි මේ බය වෙන්නේ කියලා තේරෙනවා. එහෙම. ස්වාමීන් වහන්සේ අපි දැන් සාමාන්‍ය මේ නගරයක වුණත් පොඩ්ඩක් එළියට ගියාම අපිට පේනවා සමහර මිනිස්සු ඉන්නවා යාචකයෝ ඉන්නවා හොඳටම අංග විකලයි. එහෙම. ඉතින් එතකොට අංග විකල යාචකයෝ දැක්කහම බොහොම අමාරුවෙන් ඉතින් ඉල්ලනවා. ඉතින් අතපය දැක්කම අපට හරි පුදුම හිතෙනවා. නමුත් අපි එයාට මේ අපහාස කරනව නෙවෙයි. නමුත් එයා දැකලා අපි හිතන්න ඕනේ අනේ මේ බලන්න මේ මිනිස්යාට වෙලා තියෙන දේ මේ නිකන් නෙමෙයි මේ හේතුවක් නිසා විත්ත දෙයක්. එහෙමයි. ඉතින් මෙයා සත්ව හිංසාව කරලා තියෙනවා. දැන් මේ අංග විකල ජීවිතයක් ලබලා තියෙනවා. එහෙමයි. ඊළඟට දැන් බලන්න ඒක අපි හිතන්න ඕනත් අර ඒක අය කෙරෙහි කරුණාව උපදවාගෙන නේද? උපදවාගෙන මේ මාන්නකින් හිතනව නෙවෙයි. අපේ පිළිසරණ පිළිස අනේ මේ කෙනා මේ යම් සසර ජීවිතේ සත්ව ඝාතනය කරලා තියෙනවා හිංසාව කරලා තියෙනවා දැන් මේ ජීවිතේ හැටි මම නම් මගේ ජීවිතේ මොනම අවස්ථාවකවත් සත්ත්ව හිංසාවක් කරන්නේ නැහැ කියලා අරක දැකලා බයක් ඇති කරගන්න. එහෙමයි. අපි හන්ද හොඳ තැනකට ආවා මට මතකයි දැන් ගොඩක් අය අපි දඹදිව වන්දනාව යනවනේ පන්නේ. එතකොට අර දුර්ගේශ්වරී කඳුවැටිය තරණය කරනකොට ඒ දෙපැත්තේම යාචකයෝ විවිධාකාර ආබාධවලට ගොදුරු වෙච්ච යාචකයෝ සහ බුද්ධගයාව විහාර පරිශ්‍රයට යනකොට දෙපැත්තේ ඉන්න යාචකයෝ. පස්සෙන් ඇදී ඇදී බිම බඩගගා ඇවිල්ලා ඉල්ලනවා. එතකොට ගොඩක් වෙලාවට අපේ ආන්දරෝ කියන විදිහටම සමහරව හිතන්නේ නැහැ සමහරව හිතන්නේ මුන් තමයි මේ ඉස්සර මේ බුද්ධයා කඩපු විනාශ කරපු මහාන්තගේ ගෝලියෝ ටික මුන්ට මෙහෙම වෙලා මදි ආදී වශයෙන් ද්වේෂ සහගතව තමයි ඒ දිහා දකින්න පුරුදු වෙලා තියෙන අපහානේ. ඉතින් ඒකෙන් වෙන්නේ තමන්ගේ හිතේ අකුසල් පහළ වෙන එක විතරයි නේද? අන්තර කරුණා මෛත්‍රිය උපදවගෙන තමයි එහෙම හිතන්නේ. නෑ අතරම අපිට එතනින් සාමනාද ලොකු පාඩමක් ගන්න පුළුවන් නේද? එහෙම. දැන් එතකොට දැන් අපිට දැන් දකින්න හම්බ වෙන ඇඳුම් පැළඳුම් නැති අය. බොහොම යාන්ත්‍රික දැන් කෙනෙකුට මෙහෙම අත පානවා කියන්නේ සමහර එතන මහා දිබුදු බවක් නේ. ඒක අපි කල්පනා කරන අනේ මෙහෙම අත පාන්න සිද්ධ වෙලා තියෙන සසර හොරකම් කරලා තියෙනවා. ඒ කියන්නේ අත එහෙම ඉල්ලන එක එච්චරම හොඳ දෙයක් හැදීර සම්මතයක් නෑ නේද? නෑ ඉල්ලීම සාමාන්‍යයෙන් ඉතින් ඇඬීමක් නේ. එහෙම. මේ දවස්වල හරියට ඉල්ලනෝනේ ගෙවල් වලට ගිහිල්ලා එක එකනා මේ මනාප එහෙම මනාප ඉල්ලනවා. ඒකත් ඉතින් අඬන්න තමයි දැන්. එතනදිත් අපි තේරුම් ගන්න ඕන දැන් උත්තර දඟලන්න දෙයක් නෑ. එතනදී පැහැදිලිවම තමන්ගේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කරලා තමන් ඒක ඒ තමන්ව හඳුනා ගන්න අංකයක් තියෙන එක ප්‍රසිද්ධ කරා නම් ඇති නේ. ඒකද මිනිස්සු ඉතින් සමහර වෙලාවට මේ දැන් ওই සම්බන්ධව කාලෝසිතින්ද කතා කරපු නිසා මම මේ කියන්නේ. ඉතින් මිනිස්සු ඒ දෙන්න ඕන අය තීරණය කළා ඉවරයි. එහෙමයි. අපි මේ මැතිවරණ නීති උල්ලංඝනය නොකර අදහස ප්‍රකාශ කරනවා. ඒ නිසා ඇත්තට එතනදී ඥානවන්ත වුණා නම් ඉතින් කල්පනාකාරී වුණා නම් ඔය ඉල්ලීම කියන එක දැන් ඇත්තටම අපේ තැන් තැන් වලට ගිහිලා ඉල්ලුවට දෙන්නේ නැහැ නේ. තථාගතයන් වහන්සේ වදාලේ මහණෙනි ඉල්ලීම කියලා කියන්නේ ඇත්තටම ඇඳීමක්. දැන් අපි ස්වාමීන් වහන්සේ දැන් අපි දෙන්න බොහොම කල්යාණ මිත්‍රයෝ. එහෙමයි. දැන් අපි මම දැන් ස්වාමීන් වහන්සේකින් හැමදාම මොනවා හරි ඉල්ලන්න ගත්තොත්. එහෙමයි. <laughs> මගේ කෝල් එකක් ආවත් සමහරවිට ආන්සර් කරන්න දෙන්න පුළුවන්. මොකද ඒක කාටත් පොදුයි. අම්මා තාත්තගෙන් උනත් නිතර නිතර ඉල්ලනවා නම් අප්‍රිය වෙන්න ප්‍රධානම දෙයක් තමයි ඉල්ලීම. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් දැන් බලන්න මම මෙතන අදහස් කරේ අර ඉල්ලන්නේ ඉතින් අර සසර හොරකම් කරලා මොනවා හරි අඩුපාඩුවක් අපිට බය ඇති කරගන්න පුළුවන් අනේ ඉදිකට්ටක දෙයක් මම නම් හොරකම් කරන්න. දැන් බලන්න කතා කරන්න පුළුවන් ලෝකේ කොච්චර මිනිස්සු වෙනවද කතා කරන්න බැරි. ඒ අපි අපහාස කරනව නෙවෙයි. නමුත් අපිට හිතන්න පුළුවන් අනේ මේ මුසාබස් කියලා බොරු කියලා පරුස වචන කියලා තමයි දැන් මේ කතා කරන්න බැරි. අපිට බිය ඇති කරගන්න පුළුවන්. එහෙම. ඊළඟට උමුතු අය කොච්චර ඉන්නවද? පිස්සු හැදිච්ච මිනිස්සු. ඇයි මෙහෙම වුනේ? අපිට හිතන්න පුළුවන් අනේ මේ මත් වතුර බීලා උමුතු වෙන්න ඒ ජීවිත උමුතු ජීවිතයක් ගත කළා දැන් උමුතු වෙලාම ඉපදිලා. එහෙමනම් අපිට බිය ඇති කරගන්න පුළුවන්. ඔය විදිහට ස්වාමීන් වහන්සේ ඒ වගේ දුර්භාග්‍ය සම්පන්න ජීවිත ලබලා ඉන්න අය දැකලා අපි අයට මෛත්‍රී කරලා කරුණාවෙන් නමුත් අපිට ආදර්ශයක් අපි අපි ගන්න ආදර්ශයෙන් අපි යාට අපහාසයක් කිරීමක් කරන්නේ එහෙම. අපි එකෙන් අපි අදහසක් ඇති කරගෙන අනේ අපිත් සතරෝම ඉන්න ඇති ඉඳලා තියෙනවා අනිවාර්යෙන්. නමුත් මම ජීවිතේටවත් මේ වගේ අකුසල ධර්ම කරන්නේ නැහැ කියලා නුවණ තියන අදිස්ථාන කරගන්න. ඒ කියන්නේ මම සංසාරේ මේ වගේ දුක් විඳින්නේ නැති කරන ලද පුරන ලද හොඳ කර්මවල විපාක විදිහට දැන් මම මේ தත්වෙන් අත්විඳින මේ தත්වයට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ தത്വයෙන් මං ආයි පල්ලෙහාට වැටිලා සිතින් කයින් වචනෙන් දුරාචාරය යෙදෙන්න ගත්තොත් මට උරුම වෙන්නේ මෙන්න මේ මේ විදිහට දුක් විඳින්නයි කියලා ඒ දුක දැකලා බය උපදවා ගන්න. බය උපදවාගෙන සිතින් කයින් වචනෙන් පුළුවන් තරම් සංවරව සංවර වෙනවා. හොඳ දේවල් සිද්ධ කරනවා. එතකොට කය සිත කය වචනය කියන මේ තුන්දොර ආරක්ෂා කර ගැනීම තුළ හිරියොත්ප්ප දෙක වර්ධනය කර ගැනීම තුලත් හිතට මහ විශාල ශක්තියක් උපදවා ගන්න හිත හිත ගුණයෙන් පොහොසත් කර ගන්නට හැකියාව ලැබෙනවා. ඊට පස්සේ අපි හඳුරන්නේ මේ නගර ආරක්ෂාවේදී බොහොම වැදගත් කාරණාවක් තමයි මේ අවිගබඩාව. අවිගබඩාව කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක අපි මතක් කරමු. සාමාන්‍යයෙන් ඇත්තටම රාජ්‍යයකට අවිගබඩාවක් අවශ්‍යයි. එහෙම. මොකද අවි ගබඩාවක් නවීන දැන් අවි තිබුණ නැත්නම් ඒ රාජ්‍ය ආක්‍රමණය කරන්න ආව ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අවි නෑ. එහෙමයි. මම දන්නවා අපේ හාමුදුරුවෝ ළඟ මේ සූත්‍රයට අනුව හොඳ අවි ගබඩාවක් තියෙනවා කියලා කියන්නේ. ඒ අවි ගබඩාව මොකද්ද කියලා ඉස්සරහට ඔව් දැනගන්න පුළුවන් වෙයි. ඔව්. ඇත්තටම සාන එතකොට දැන් රාජ්‍ය මේ කතාව නිසා පොලිසියෙන් පන්සලට යා යුතු නැහැ. මේ කියන්නේ ධර්මානුකූල ස්වභාවයක්. ඔව්. ඒක නිසා වෙනහන්සේ දැන් ඇත්තටම රාජ්‍යයකට රජ කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේ අතර මේක උපමාවක්නේ. එහෙමයි. ඒක උන්වහන්සේනේ අපි වැඩි කරන්න, අපි හදන්න කියලා කිව්ව එකක් නෙවෙයි. නමුත් රජ කෙනෙක් සතු වෙන්න ඕන අපි ගබඩාවක්. ඒක සාමාන්‍ය සම්ප්‍රදායක ඕන රටක. රටක රජුරු කෙනෙක් තමන්ගේ රාජ්‍ය ආරක්ෂා කරගන්න ආයුධ සම්පාදනය කරලා තියාගන්න ඕන. නැත්නම් සතුරු ආක්‍රමණයක් આવොත් නිකම්ම යට වෙන්න තමයි වෙන්නේ. එහෙමයි. ඒ වගේ අපේ ජීවිතයේ සාමනාත මේ ධර්ම අවිය. මේ ධම් ගබඩාව අනිවාර්යෙන් තියෙන බහුසුත භාවය. එහෙම. බහුසුත භාවය කියලා කියන්නේ ධර්මය හොඳට අහන්න ඕනේ අපේ ශ්‍රාවක පින්තුරට බණ අහන්න අවස්ථාව තියෙනවා. හොඳට ධර්මය අහන්න ඕනේ. ඒක හොඳට දරා ගන්න ඕනේ. එහෙනම් වගේම ඒ ධර්මයේ පිළිබඳව යම් යම් ගැටලු තියෙනවා නම් විසඳ ගන්න ඕනේ. දැන් ඔන්න ඔය කියන්නේ ගබඩාව පිළිබඳව තමයි. <laughs> විසරද භාවයක් ඇති කර ගන්න ඕන. එහෙමයි. සාමාන්‍යයෙන් ඒක හරියම වටිනවා. මොකද දැන් අපි අපි ළඟ ධර්මයේ තිබුණොත් අපට රැකවරණය තියෙනවා. එහෙමයි. අපිට ධර්මය අපි ළඟ නැත්තම් පුදුම විදිහට අපි අසරණ වෙනවා. ඇත්තටම අර අර උපාය දන්නවා අපාය නොයටේ කියලා අර පරණ ක්‍රමනක් ක්‍රමනක් තියෙනවනේ. එහෙම. සාමාන්‍යයෙන් එතන උපාය කියලා කියන්නේ ඇත්තටම ධර්මය දැනීම දැනගන්න. එහෙම. අර අපි සාමාන්‍ය කියන්නේ වෙට්ටු දාලා කොහෙන් හරි ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ හිත හදා ගැනීම මොන ක්‍රමයකින් හරි කරන්න පුළුවන්. කරන්න පුළුවන්. දැන් අතන විනය හොඳට දන්නවා නම් විනය විසරදන ස්වාමීන් වහන්සේ කිසිම සැපයක් සංකාවක් නැතුව මේ මහානකම උනත් කරගෙන යන්න පුළුවන්. ඉන්නේ දන්නේ නැති කෙනාට ඒක ලොකු ප්‍රශ්නයක්. හැමතිස්සෙම සැකය තියෙනවා හිතේ. ඇති වෙනවා. එතකොට ස්වාමීන් දැන් බලන්න දැන් අපි මේ ධර්ම ගබඩාව ගැන කතා කරොත් දැන් අපිට ප්‍රධාන කෙලෙස් ධර්ම තමයි අපිට රාගය ඇති වෙනවා. එහෙම. ද්වේෂය ඇති වෙනවා. එතකොට දැන් බලන්න දැන් මේ තමන් දැන් රාගය කියන්නේ සතුරෙක්. සතුරේ. එතකොට ඒ සතුරාට ප්‍රහාර ඉල්ල කරන්න අවශ්‍ය සුදුසු අවිය අපතුල අපේ ගබඩාවේ තියෙනවා. ගබඩාවේ අන්න පැහැදිලි මේක තමයි. එතකොට ඒ අවිය හඳුනා ගන්න ඕන මොකද්ද කියලා. මොකද්ද කියලා හඳුනා ගන්න ඕන. එතකොට දැන් අපි අපි හිතමු සාමාන්‍ය මුලින්ම අපි ළඟ කිසිම අවි ගබඩාවක් නැහැ. දහම් ගබඩාවක් නැහැ. ඒක රාගයට යට වෙනවා යා. එහෙම. ද්වේෂයට යට වෙනවා. ඒ කියන්නේ සතුරා හඳුනගන්න බැරි වෙනවා. හඳුනගන්න බැරි වෙනවා. මොකද මෙතන හිස්. එහෙම. එහෙමනම් දැන් සතුරා එනකොට අපිට රාගය කියන්නේ සතුරෙක් අපි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු විදිහට සතුරෙක්. එහෙමයි. එහෙමනම් මේ සතුරාට ප්‍රතිප්‍රහාරය එල්ල කරන්න අපි ළඟ අවශ්‍ය අවිය තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ. ඒකට දැන් රාගයට දෙන්න තියෙන හොඳම අවිය තමයි අසුබය. අසුබය. දැන් අපි ළඟ ධර්මයේ නැත්තම් ඔක අපි දන්නේ නැහැ. නේද? අසුබය අර නත්ත්‍යේතා දිසම්මිත්තං යතා කාය ගතා සති කියලා ඔය තේරගතා පාළි සඳහන් වෙනවා. මේ රාග ප්‍රහාණයට තියෙන හොඳම මිතුරා තමයි අසුබය. එහෙම. ඒත් එහෙමනම් මේ රාගය නැමැති සතුරා මැඩපවත්තන්න අපි දෙන අවිය තමයි එහෙම අසුබය. ඒ කියන්නේ තව විදිහකින් කියනවා නම් රාගය නැමැති සතුරා නසන්නට අපි භාවිතා කරන හොඳම මිතුරා මිතුරා තමයි මේ අසුබය. ඒවත් විරාග සිටිවිලි හිතේ කරගෙන ගැනීම. එතකොට ඒ වගේ අපි කියමු ආයුධ ටිකකුයි සතුරු ටිකකුයි මොන වගේද කියලා. ඔව් එතකොට සාමාන්‍යයෙන් මොකද දැන් මේ මේ මේ ආයුධ වලින් සන්නද්ධ වෙන්න කියලා එතකොට මේක අහගෙන ඉන්න එකත් අවිගබඩාව වර්ධනය කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් අපි දැන් හිතමු ඊර්ෂ්‍යාව දැන් ඔක කාටත් බහුලව ඇති වෙන එකක්. එහෙම එහෙම. ඊර්ෂ්‍යාව ඇති වෙනකොට දැන් අපේ දහම් ගබඩාවේ අවි තියෙනවා නම් ගන්න සුදුසුම අවිය තමයි මුදිතාව. මුදිතාව. ඒ කියන්නේ වෙනකොට නැත්තම් පැරල් බැඳගෙන ඊර්ෂ්‍යාව කරගෙන යනවා. මුදිතාව කියන්නේ මුදිතාව කියලා කියන්නේ සානස අනුන්ගේ සැපේදී. දැන් කෙනෙක් අපි සාමාන්‍යයෙන් ගත්තොත් හොඳට ඉන්නවා නම්, එයාගේ හොඳට ගියක් දොරක් හදාගෙන ඉන්නවා නම්, දරුපවල බොහොම ලස්සනට ඉන්නවා නම්, හදවතින්ම සතුට වෙන්න පුළුවන් අන්න එක තමයි මුදිතාව. එහෙම. ඒ මුදිතාව තියෙන අවිය තමයි අර ඊර්ෂ්‍යාව කියන සතුරාට ප්‍රහාරය එල්ල කරන්න තියෙන හොඳම දේ. එහෙම. අපි ද්වේෂය ගත්තොත් දැන් සම්නතනේ අවි ගැන කතා කරපු නිසා දැන් ඇත්තටම සතුරා තමයි දේශය. දේශය එහෙම. දේවනම් ඒ සතුරා නසන්න තියෙන හොඳම අවිය තමයි මෛත්‍රිය. මෛත්‍රිය. මේ මෛත්‍රිය ඉවසීම ඒවා ඉදිරිපත් කරපුවම අර සතුරා මැඩපවත්ත ගන්න පුළුවන්. එහෙම. ඒ වගේ ස්වාමීන් වහන්සේ තින් අශ්‍රද්ධාව නැමැති සතුරා මැඩපවත්තන්න සද්ධාව නැමැති මිතුරාව මිතුරාව ආයුධය ආයුධය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම. දුස්සීලකම නැති කරන්න අපි සීලවන්තකම නැමැති අපි පාවිච්චි කරන්න පුළුවන්. මෝහය නැමැති සතුරා නසන්න අපි ප්‍රඥාව නැමැති ආයුධය පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඇත්තටම දැන් දැන් උතන තියෙන සියලුම දේවල් ඔය අකුසල පාර්ථික සියලුම අකුසල පාර්ථිකව තියෙන සියලුම චෛතසික නසන්න පුළුවන් කුසල පාර්ථිකව තියෙන මේ චෛතසික ගබඩාවෙන්. එහෙම. එතකොට අපි අහන්නේ දැන් මේ බහුශෘත භාවය කියලා කියන්නේ ශ්‍රද්ධාව, සීලය, ප්‍රඥාව, කරුණාව, මුදිතාව ආදී දේවල් ගැන දැන ගැනීම විතරක්ම නෙවෙයි නේද අපි හන්නේ. ඒ කියන්නේ දැන් සතුරු පාර්ශ්වය හඳුනා ගැනීමත් බහුශ්‍රත භාවයේ ලක්ෂණයක්. අනිවාර්යෙන්ම තමයි. මොකද සතුරා හඳුනගන්නේ නැතු. ඒක නේ තථාගතයන් වහන්සේ මේ ධර්මය අනුව බලපු හම් ස්වාමීන් වහන්සේ දැන් දැන් තථාගතයන් වහන්සේට තිබුණා හැමනම් ආ මේ කිසිම අකුසල පැත්තක් පැහැදිලි කරන්නේ නැතුව අකුසල චෛත්‍යකයක් ගාවන්නවත් නැතුව කුසල පැත්තම කියන්නේ. කුසල පැත්තම කියලා වැඩක් නැහැ. අකුසල පැත්ත හඳුනාගත්තේ නැත්නම් අපිට කුසල පැත්තෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. අපි සතුරා, මෙතුරා සියල්ලම හඳුනා ගන්න ඕන. ඒ සියල්ලම හඳුනා ගැනීම තමයි අත්‍තරම සාමි බහුසුත භාවය කියලා කියන්නේ. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ බොහෝ විට අපි දකිනවා මේ ආදීනවය ගැන පැහැදිලි කරලා ඊට පස්සේ ආනිසංස ගැන දේශනා දේශනා කරනවා. එහෙනම් එතකොට දැන් බහුශෘත භාවය කියලා කියන්නේ අනුව අපි බැලුවොත් අකුසලය හඳුනා ගැනීමත් කුසලය හඳුනා ගැනීමත් අකුසලය කුසලයෙන් නැසන හැටි තේරුම් ගැනීම. එතකොට කුසලය කියලා කියන්නේ අවිගබඩාව. එතකොට ඒ අවිගබඩාවේ කුසල් රැස් වෙලා තියෙන තරමට, ඒ කියන්නේ අවිගබඩාව නැමැති කුසලයෙන් ශක්තිමත් වෙන තරමට අකුසලය නැමැති සතුරන්ව නසන්න හැකියාව තියෙනවා කියන එක ඉතින් අදහස් කරන්නේ. ඔව් ස්වාමීනාත වචනයක් විශේෂයෙන් මතක් කරන්න ඕන. අද බොහෝ දෙනාගේ සමහරු මේ ධර්ම මාර්ගය යන අය මේ ධර්මය එහෙම ඉගෙන ගන්න අවශ්‍ය නැහැ කියන මතෙත් සමහරු ඉන්නවා. එහෙම. සමහරු හිතගේ දේශනාවලත් අහන්න ලැබිලා ඉතින් ඕන ඔය එයි අපි හඳ දැන් සෝතාපට්ටි අංගයක් හැටියටම දේශනා කරන ඕන සද්ධර්ම ශ්‍රවණය සද්ධර්ම ශ්‍රවණය අවශ්‍ය කියලා ඒක ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒක තමයි දැන් මෙතන වුණත් තථාගතයන් වහන්සේ මේ බුද්ධ වචනේ අපිට එකක්වත් අයින් කරන්න බෑනේ එහෙමයි ඒ සමහර අය හිතාන ඉන්නවා දැන් මේක මෙහෙම මේ භාවනා කරගෙන ගියාම මේ බණ ඉගෙන ගන්න ධර්ම ඉගෙන ගන්න ඕනේ සූත්‍ර කියවන්න ඕනේ බණහන් අවශ්‍ය නැහැ අපි මේක කරගෙන යන්නයි දැන් තියෙන්නේ කරගෙන ගියාට පස්සේ අවබෝධ වෙනවා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මොනවද දැනගෙනද අවබෝධ වුනේ අර ඒ වගේ මත මිනිසුන්ගේ තියෙනවා ඒ වුණාට කොණ්ඩඤ්ඤ හාමුදුරු බණ ඇහුවද බණ ඇහුවා නේද ධම්මචක්කපවත්තන සූත්‍රය අහලානේ සෝවන් වුණා නිකම් සෝවන් වුණේ නෑ ඔව් දැන් ඒ මිනිස්සු දැන් ඉදිරිපත් වෙන ඇත්තට පැහැදිලිමයි එහෙමයි ඒක හරි ඉතින් නමුත් සම්නත් ඒ වගේ මිනිසුන්ගේ එක එක්කෙනාගේ එක එක මති මතාන්තර තියෙනවා නමුත් අපි පැහැදිලිවම කියන්න ඕන ධර්මයේ ගණන් ගන්න කෙනාට ලොකු පිළිසරණක් තියෙනවා දැන් තථාගතයන් වහන්සේ වදාළ අර ගෝපාල සූත්‍රයේදී උනා නේද ස්වාමීන් වහන්සේ. එහෙමයි. මේ ගෝපල්ලාගේ ස්වභාවන් මේ ඒ ගොපලු රැළ, ඒ හරක් රැළ ආරක්ෂා කරන කෙනා දක්ෂ වෙන්න ඕන ආකාරයෙන් මේ විහාන සත්තු මෙතර ඉන්නවා, ගොඩාක් පැට්ටු මෙතර ඉන්නවා, පිළිම සත්තු මෙතර ඉන්නවා, කිරිගන්න අය මෙතරයි, ලෙඩවිත් අය මෙතරයි. අන්න ඒවා දැනගත්තොත් තමයි ගවරණ හොඳට ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්ම මාර්ගයේ යන කෙනෙක් මේ සියල්ලම මේ ධර්මය පිළිබඳව එහෙම හසල දැනුමක් ඇති කරගත්තොත් විනය පිළිබඳව වුණත් ධර්මය පිළිබඳව වුණත් හොඳ දැනුමක් ඇති කරගත්තොත් මේ ධර්ම ඉස්සරහට බොහොම පහසුවෙන් යන්න පුළුවන්. එහෙම කියන්නේ. එතකොට මේ අවිගබඩාව ගැන සඳහන් කරන දැන් අපේ ආන්දරු මතක් කළා මේ තව එකක් මේ මිනිස්සු අතර තියෙන මිත්‍යා මත ගැන දැන් සඳහන් වුණා. ඒවා අපහන්නේ නිකන් දිලච්ඡා අවිද භාවිතා ඒ එහෙම නැත්නම් ඒවා වෙසනකාරයි. සමහර වෙලාවට අර බැක්ෆයර් කියලා කියන සමහරට තමන්ටම පුස්වෙලි වෙන්නත් පුළුවන්. තමන්ටම හානි වෙන අවි තියෙනවා. අපි සතුරානසන්නට එල්ල කරාට අනිත් පැත්තටපත්තු වෙනවා. අනිත් පැත්තටපත්. ඒතර සමහරු අපි හඳුරන්නේ ඒ වගේ මිත්‍යා මත වලින් ඔළුව පුරවගෙන ඉනවා. බහුශ්‍රృత තමයි බොහෝ දේ අහලා තියෙනවා. නමුත් අදාළ මේ හිත පිරිසිදු කරගන්න ධර්මය අවබෝධ කරගන්න උවමනා ඒවා නෙවෙයි ඒවා. ඒතර සමහර අය අන්න ඒ විදිහට අහලා බහුශ්‍රృత වෙලා විතර්ක බහුල ජීවිත ගත කරමින් කටයුතු කරන එහෙම අයට මේකෙන් පිරිසරණක් ගන්න පුළුවන්ද බෑ. ඇත්තටම ස්වාමිනාත් උත්තර දැන් ඇත්තටම දැන් ස්වාමිනාත් හොඳ දැනකට ආවා දැන් ඔය ඔය විතර්ක පහළ වෙන්නේ කාලයක් ධර්මයේ ප්‍රගුණ කරගෙන ඉච්ච අයටම සාමාන්‍ය වැඩක් නෑ. ඒ මතයට එන්නේ. එහෙමයි. ඒකට ප්‍රධාන හේතුව සාමාන්‍ය ස්වාමිනාත් මේ මිනිසුන්ගේ ජීවිත ගත්තාම එක එක අධියර තියෙනවා. මෙන්න මේ කාලය තුල මෙන්න මේක මේ කාලය තුල මෙන්න මේක අපි කියන ටාගට් කියලා. එහෙමයි. දැන් අපි හිතමු දැන් ඔය ගොඩාක් දැන් සමහර මිනිස්සු කියන ස්වාමීන් වහන්සේ මේ මිත්‍යා දෘෂ්ටි පස්සේ යන්නේ ගොඩක් මේ වෛද්‍යවරු යනවා, උගත් අය යනවා. ඒ උගත්යයි සම්මත අය යනවා. තමයි කියන්නේ. ඒයි මේ උගත් අයම යන්නේ. ඒකට ඒකට හේතුව තමයි ස්වාමීන් උගත් කියලා කියන්නේ බාහිර දැනුමක් උගත් කියන්නේ ඒ එයාට අදාළ විෂය විතරයි. විෂය විතරයි. එහෙමයි. ධර්මයේ උගත් නෙවෙයි. ධර්මයේ උගත් නෙවෙයි. එහෙමයි. ඊළඟට ස්වාමිනාගේ බුද්ධිමත් නෑ. එහෙමයි. එතකොට දැන් මේ අයගේ ජීවිත ස්වාමිනාක අර ටාකට් කියන්නේ ඔන්න සිස්සත් ඉලක්ක ඉලක්ක තියෙනවා. එහෙමයි. ඒකට දැන් සිස්සත් ඊළඟට සාමාන්‍ය පෙළ විභාග උසස් පෙළන ඔක්කොම කඩ පයින් පැනකට පැනගෙන යනවා නේද කැම්පස් ඊළඟට රැකියාව කසාදේ ගෙවල් හැදිලි වාහන ගැනීම ඔක්කොම දැන් දරුවෝ හැදිලි ළමයි කසාද බන්දරන්නේ ඔක්කොම දැන් පැනගෙන ඇවිල්ලා මේගොල්ලෝ අන්තිමට බලනවා මේ නිවන කියන එකත් එහෙම ටක් ගාලා පැන ගන්න පුළුවන් කියලා. ඉතින් මේගොල්ලෝ මේ පොතපත ටිකක් පරිශීලනය කරනවා. ඉතින් පොඩ්ඩක් කියදෙනවා. ඉතින් ඉගෙන ගන්නවා ටිකක් මේක හරියන්නේ නැහැ කියලා කවුරු මේ මෙන්න නිවන කියලා එකක් වෙන්නපු ගමන් මේගොල්ලෝ එතෙන්ට ඒ ඒ ඉලක්කයක් සපුරා ගන්න තමයි බලන්නේ. ඉතින් ඒක එහෙම සපුරා ගන්න ටිකක් අමාරුයි. අනේ ලෞකික ඉලක්ක සපුරා ගන්න විදිහට නිවනට එහෙම ෂෝට්කට්ස් නැහැ. එහෙම පුළුවන් කමක් නැහැ. එහෙමයි. එතකොට අර වාගේ මිත්‍යා මත වලින් බහුස්වතු වුණා කියලා තමන්ගේ අධ්‍යාත්මයේ සුවපත් කර ගන්නට පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ඒ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මයෙන් ඔබ පොහුසත් වෙලා ඔබේ හිත ශක්තිමත් කරගත්තාම ඔබේ සිත ආක්‍රමණය කරන්න එන කෙලෙස් සතුරන්ට සුදුසු අවියෙන් ප්‍රහාර එල්ල කරලා ඒ සතුරා පරාජයටපත් කරන්න පුළුවන්. ඒ නිසා මේ ಬಹುශ්‍රත භාවය නැමැති අවිගබඩාව හොඳින් රැක ගන්න ඕන හොඳින් වර්ධනය කර ගන්න ඕන කියන එක අපි මේ වෙලාවේදී අවධානය කරනවා. පස්වෙනි උපක්‍රමය විදිහට නගරය රැක ගැනීම උපක්‍රමය විදිහට තියෙන අපි හඳුරන්නේ බොහෝ සේනා සන්නද්ධ කර ගන්නවා. චතුරංගනි සේනාව වගේ. ඒකද උපමාවට ගන්න වීරය ඒකෙන් උපමා කරන්නේ වීරය ගැන අපි හඳුනන. එතකොට කොහොමද ඒක අපි කතා කරගන්නේ? ස්වාමීන් වහන්සේ දැන් එතන චතුරංගනී සේනාව කියලා කියන්නේ ඒ කාලේ නම් ඔය අස්රිය පාබල රිය පාබල එහෙම ඒ කියන්නේ මේ සත්තරංගිනි සේනාව අද නම් ඉතින් ඔය පාබල හමුදාව ගුවන් හමුදාව නාවික හමුදාව ඒ වගේ විශාල බලකායක් එන්න ඕන. අවියාවිද තිබුණට වැඩක් නැහැ. අද බල සම්පන්න රටවල් වල තමන්ගේ බල සම්පන්න භාවයේ පෙන්වන්න සම්මාද මේ හමුදාවේ තියෙන ප්‍රමාණය අනුව ලක්ෂ මෙච්චරයි ලක්ෂ 10යි 15යි එහෙමයි ඒක පිරිස් බලේ තියෙන්න ඕන එහෙමයි එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය බලන්න උන්වහන්සේ වදාරන මේ ආයුධ අවිගබඩාවක් වගේම විශාල බලකායකු තියෙන්න ඕන ඉතින් හැබැයි මෙතන උන්වහන්සේට අර මුලින් අපි මතක් කරපු විදිහට ඇත්තරම මේ මේ රාජ්‍යයක් ගැන කතාවක් නෙවෙයිනේ උන්වහන්සේට ඕන වුණේ ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අවශ්‍යම කරන අංගයක් පස්වෙනි අංගය තමයි වීරය. වීරය කියන එක ස්වාමීන් වහන්සේ මේ ඇත්තට මේක අත්‍යවශ්‍ය සත්‍යයිසිකයක්. එහෙනම් දැන් අතකට කිව්වොත් මෙහෙම කියන්න පුළුවන්. ආයුධ තිබ්බට වැඩක් නැහැ පාවිච්චි කරන්න. පාවිච්චි අවශ්‍ය වෙලා. අන්න හරියට. මේ පාවිච්චි කිරීම අපිට වීරයට ගන්නවයි මේ මේ පිළිස අවශ්‍ය වන්නේ. එහෙම. ඒක ස්වාමීන් වහන්සේ දැන් අපි මුලින්ම ගියොත් සතිපට්ඨාන සූත්‍රයට. එහෙම සතිපට්ඨාන සූත්‍රයේ තථාගතයන් වහන්සේ කිසිම දේශනාවක සූත්‍ර පිටකේවත් අභිධර්ම පිටකේවත් විනය පිටකේවත් වගකීම බාරගත් සූත්‍රයක් නැහැ. එහෙම. මේ සූත්‍රයේදී උන්වහන්සේ වදාළ මම වග කියන මගේ ශ්‍රාවකයන්ට මේක හරියටම වැඩුවොත් වෙන හතකින් උනක් නිවන් දකින්න පුළුවන්. හැබැයි එහෙම දේශනා කරන්න කලින් උන්වහන්සේ කරුණු තුනක් පදාරනවා. ආතාපි සම්පදානු සතිමා. එහෙම. ඉතින් ඇත්තටම ආතාපේ කියලා කියන ස්වාමීන් වහන්සේ මේ නැගී සිටි වීරිය. කෙලස් තමන වීරය. කෙලස් තමන වීරිය. එහෙමයි. මේ වීරිය කියන එක අත්‍යවශ්‍යයි මේ. සතර සම්‍යක්ප්‍රධාන වීරිය කියන්නේ මේ සතර සම්‍යක්ප්‍රධාන වීරිය කියන්නේ සාමනාත මේකම තමයි. අපි සත්‍විස් බෝධිපාක්ෂ ධර්ම ගත්තාම උනත් බලන්න සාමනාත මුල ඉඳලම මේ වීරිය කී තැනක තියනවාද? එහෙමයි. ඒ කියන්නේ දැන් ඉන්ද්‍රිය ධර්ම අතර තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වල තියෙනවා. සම්මප්ප්‍රධාන වල එහෙම් පිටින් ඉර්ධිපාද වල තියෙනවා. එහෙමයි. ඊළඟට බොජ්ජංග ධර්ම වල විරිය සම්පෝජ්ජංගේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ සම්මා වායාම. එහෙම හැමතැනම මම හිතන නවපොළක විතර තියෙනවා මේ වීරිය. එහෙම. ඉතින් මේ වීරිය නැතුව සාමාන්‍ය ලෞකික දේනුවක්වත් ළඟා කරගන්න බෑ. මෙතන විශේෂයෙන්ම කියන්නේ අකුසල යටපත් කරන්න කුසල් උපදවා ගන්න තියෙන හිතේ තියෙන ශක්තිය. එහෙම. මේ ශක්තිය අත්‍යවශ්‍යයි. දැන් අපි හිතමු දැන් මේ ධර්ම සාකච්ඡාව අහනවා. යම් කෙනෙක් මේ පුන් පොහොව දවසේ මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරනකොට ඒ කෙනාගේ හිත වෙනත් වෙනත් දේවල් වලට යනවනම් ඊළඟට වෙන අරමුණු කල්පනා කර කර මේක නිකන් බලාගෙන ඉන්න විතරයි කිසි අවබෝධයක් මේකෙන් ගන්නෙත් නැතුව එහෙම අවස්ථා තියෙනවානේ. එහෙම. ඉතින් එහෙම කෙනාට ස්වාමීන් වහන්සේ වීර්යය නැහැ. අපි හිතමු අපි බණක් කියනවා. මිනිස්සු අපි දිහා බලාගෙන ඉතින් බණ අහනවා. අපි හිතනවා බොහොම ශ්‍රද්ධාවන්ත පිරිසක් තමයි කියලා. නමුත් ඒගොල්ලොන්ගේ කය මෙතන තියලා හිත වෙන තැනක තියාගන්නත් පුළුවන්. එහෙම. සමහරලාට කියන අදහසට අවධානය යොමු කරන්නේ නැතුව හාමුදුරුවරුන් දෙදෙනාගේ රූප ස්වභාවය පිළිබඳව එහෙම බලන්නත් පුළුවන්. පුළුවන්. ඒ ඒ විදිහට කතා කරන හැටි එහෙම පුළුවන්. දැන් මේ සමහරලාට සාමනාත බොහෝ දෙනා දැන් බණ අහන දැන් යන ගමන් කල්පනා කරනවා දැන් යන ගමන් ඒක උටි කරා යන්න ඕනේ. ලයිට් ගේට්ටු මොකක් අහලා දන්නේ ආවේ. ඒක සමහරට ඒවා මතක් වෙන්න පුළුවන්. එහෙම. එහෙම නෙවෙයි. ඒ සියල්ල ඒ මොහොතට අමතක කරලා යටපත් කරලා අර කුසලාරම්මණයටම හිත දවාගෙන වීරියෙන් අලෝභ දේශ අමෝහ වැඩෙන විදිහට ලෝභ දේශ මෝහ යටපත් වෙන විදිහට යම් කිසි කෙනෙකුට කටයුතු කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඇත්තම වීර්යය කියලා කියන්නේ. එහෙමයි. ඒ වීර්යය අත්‍යවශ්‍යයි මේ ගමනට. එහෙමයි. අතුළු නුවර ආරක්ෂා කර ගැනීම සඳහා කෙලෙස් සතුරන් මර්ධනය කරන්න. තමන්ගේ හිත රැක ගැනීම සඳහා අර අවිය ගබඩාව නැමැති බහුශ්‍රృత භාවය හොඳට පුරුදු කරගන්න කෙනා ඒ බහුශ්‍රృత භාවයෙන් සන්නද්ධ වෙලා කෙලෙසුන් හොඳින් හඳුනාගෙන වීරයෙන් ඒ කෙලෙස් පාලනය කරගන්නට වෑයම් කරන්න ඕනේ. එතකොට තමයි හිත රැක ගන්න පුළුවන්කම තියෙන්නේ. අපිට අපි හාන්නේ කාලය ශීඝ්‍රයෙන් ගෙවි යන නිසා තව කාරණා දෙකක් මූලික අවධානය යොමු කරන්න තියෙනවා. මේ කාරණා හතෙන් බුද්ධිමත් දොරටු පාලකයෙක් ඉන්නවා අපි හාඳුරන්නේ. මේ මෙයාගේ විශේෂත්වය තමයි බුද්ධිමත් භාවය. අද කාලේ නම් දොරටු පාලනයන් තෝරා ගැනීමේදී සලකා බලන්නේ නැතිම කාරණාවක් වෙලා විභාග ෆේල් වෙන එහෙම නැත්නම් සාමාන්‍ය කතා කරන්න බැරි හැබැයි නිදි මරන්න පුළුවන් එක්කෙනෙක් වගේ තමයි තෝරගන්නේ කොහොමද අපි යන්නේ මේ බුද්ධිමත් දොරටුපාලකයා සහ සතිය පිළිබඳව විග්‍රහ කරගන්න ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් අපි මේ රටේ උනත් ඉස්සර අපේ ආරක්ෂක අංශවල හිටපු අයට කෙනෙක් හැරෙනකොට දැනගන්න පුළුවන් ඉවක් තිබුණා ඒ තරම් නුවණක් තිබුණා එහෙම. අදත් නැහැ කියනවා නෙවෙයි. නමුත් ඒ කාලේ අදට වඩා තිබුණා. ඉතින් ඉතින් ඇත්තට මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ රාජ්‍යයට ඇතුල් වෙන්න තියෙන මේ රාජදහනට ඇතුල් වෙන්න තියෙන එක දොරයි. එහෙම. මේ දොරටුවේ ඉන්න දොරටු පාලකයා අනිත් හැමතැනම ආවරණය කරලා තියෙන වටේම. එහෙම. හැබැයි මෙතන ඉන්න කෙනා ඥානවන්ත වුන් නැත්තම් මෙතනින් ඕනම හතුරෙකුට ඇතුල් වෙන්න පුළුවන්. එහෙම. ඉතින් මේ දොරටු පාලකයා දක්ෂ වෙන්න ඕනේ මූණ බලපුවා මෙයා රාජ්‍යයට හිතවත් මෙයා අහිතවත් කියන සතුරා කවුද මිතුරා කවුද කියලා අඳුරගන්න. කවුද කියලා හොඳ ඉවක් තියෙන්න ඕන බුද්ධිමත් භාවයක් තියෙන්න ඕන. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වන්නේ ඇත්තටම ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අවශ්‍යම අංගයක් හැටියට සතිය සිහිය. එහෙමයි. ස්වාමීන් වහන්සේ මේ සති කියන චෛත්‍යකය නිවන් දකින්න ප්‍රත්‍ය අවශ්‍යම චෛසිකේ. එහෙමයි. මොකද අපිට මේ සිහිය තියෙනවා නම් ස්වාමීන් වහන්සේ සියලු අකුසල් වලින් අයින් වෙන්න පුළුවන්. එහෙමයි. ඒ වගේම සියලු කුසල් මවන්න පුළුවන් මේ සති කියන චෛසිකේ තියෙනවා නම්. එහෙමයි. අපි ඇත්තටම භාවනා කරනවා කියලා දැන් කර්මස්ථාන මහා රාශියක් තියෙනවා. භාවනා ක්‍රම පුදුම තරම් තියෙනවා. මේ හැම භාවනාවකින්ම ස්වාමීන් වහන්සේ කෙරෙන්නේ සිහිය දිනු කිරීම. එහෙනම් අපේ මේ සිහිය කියන එකෙන් එහෙම අදහස් කරන්න පුළුවන්ද? මේ අකුසලය හඳුනා ගැනීම තමයි සිහිය මූලිකව කරන්නේ. එතකොට ඒ කියන්නේ අපි කරන ක්‍රියාකාරකම් පිළිබඳ සිහිය පිහිටුවාගෙන හැම එකකින්ම අන්තිමේදී වෙන්නේ සිත තුළ කුසලය අකුසලය හඳුනා ගැනීම. පැහැදිලිවම සාරණාංශ ඒ හඳුනා ගැනීම සිද්ධ වෙනවා. નિરાයාසයෙන්ම සිද්ධ වෙන අවස්ථාවක්. එහෙනම් දැන් අපි ගත්තොත් දැන් ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ල. දැන් අපි මේ හුස්ම රැල්ලට හිත තියාගත්තාම දැන් අපි හුස්ම ගන්නවා. අපි හුස්ම ගත්තද කියලාවත් දන්නේ නැහැ එහෙම. මේ හුස්ම ගත්තදවත් කියලා දන්නේ නැහැ කියන මොහොතක ධර්මයේ දන්නේත් නැත්නම් ඒ කෙනාට පහළ වෙන අකුසල් සිත්. එහෙම. මොකද අපි මේ ගත කරන හැම මොහොතකම අපිට නිරතුරුවම එක්ක වැළෙනවා එක්ක ගැටෙනවා ඒ දේ තමයි සිද්ධ වෙන්නේ. නමුත් අපි සිහියෙන් හුස්ම දිහා බලාගෙන ඉන්නවා. හුස්ම දිහා සිහියෙන් බලාගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ හුස්ම ගැනීම හුස්ම හෙලීම මේ අවස්ථා දෙකේදී සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ ඒ සිතේ රාගයක් ඇති වෙන්නේ ඒ සිතේ දේශයක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ඒක අපි පුහුණු වුණාට පස්සේ අර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු විදිහට ඇත්තටම අකුසලයේ අපට තේරුම් ගන්න පුළුවන් කුසලයේ අපට තේරුම් ගන්න පුළුවන් ඒ අවබෝධය අපට ඒ කාන්තේ නැති වෙනවා එතකොට අපි වීරය කරනවා අර අකුසලයේ හඳුනාගෙන ඒක ප්‍රහාණය කරන්න කුසලයේ හඳුනාගෙන ඒක වැඩි දියුණු වැඩි දියුණු කරගන්න ඒ නිසා මේවා එකට එකක් බැඳිලා තියෙන බැඳිලා තියෙන එහෙමයි එතකොට සිහිය කියලා කියන්නේ ඊටාම වැදගත් එකක් එහෙනම් අර දොරටු පාලයා දැන් නගරයේ ආරක්ෂාවට දාලා ඉන්නේ එක දොරටු පාලයා හැබැයි සතිය සම්බන්ධයෙන් ගත්තොත් අපිට දොරටු පාළු 6 දෙනෙක් ගන්න පුළුවන් නේද අපේ හැන්නේ. හැඳිනීම සාමනාස. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ අපේ මේ ආයතන 6ම අපි අර ධම්මපදි සඳහන් චක්කුණා සංවරෝ සාදු සාදු සෝතන සංවරෝ ආදී. එහෙමයි. ඒත්තර මේ දොරටු 6 අපි හොඳට රැක ගන්න ඕනේ. මෙතනින් තමයි කෙලස් ගලන්නේ. එහෙමයි. ඒත්තර හොඳට කල්පනා කරලා බැලුවා සාදු මේ ආයතන හයෙන්මනේ මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ. එහෙමයි. රූපය දැකීමෙන්, ශබ්ද ඇසීමෙන්, ආග්‍රහණය කිරීමෙන්, රස විඳීමෙන්, පාස ලැබීමෙන්, අරමුණු ගැනීමෙන් තමයි කුසල හෝ අකුසල සිද්ධ වෙන්නේ. කෙලෙස් සතුරන් රින්ගන්නේ එමය. රින්ගන්නේ මේ වගේ මේ වගේම කෙලෙස් සතුරන් මැඩපවත්තන්නත් තියෙන්නේ මේ ආයතන හය රැක ගැනීම තුළින්ම තමයි. එහෙමයි. ඒ කියන්නේ හොඳ දොරටු පාලකෙක් මේ අත්‍යවශ්‍යයි කියන එක. ඒක බුද්ධිමත් දොරටු පාලකෙක් විය යුතුයි. අවසාන උපක්‍රමය විදිහට පාවිච්චි කරන්නේ අපි හඳුන සුණු පිරියම් කරන ලද ප්‍රාකාරය. ප්‍රාකාරය. ඒකෙන් අදහස් කරන්නේ ප්‍රඥාව ගැන. ක්‍රම සම්මත එතන අටුවාවෙත් පැහැදිලි කරන තවත් හොඳයි කියන තථාගතයන් වහන්සේ මේ කියපු සියලුම ආරක්ෂක ක්‍රමවේද සකස් කරලා අන්තිමට හොඳ ප්‍රාකාරයකුත් දැඳලා ඒක හොඳට සිදුරු නැතුව හොඳට පිරිසිදු තාප්පයක්. එතන සාමාන්‍ය සාමාන්‍ය පිරිසිදු තාප්පයක් තියෙනවා සුදු පාට උණු පිරියම් කරලා එහෙම තියෙනකොට සතුරෙකුට ඔය එහෙම මෙහෙන් ගිහිල්ලා ඒ මුල්ලේ ඒ මුළු වල ඉඳගෙන කුමන්ත්‍රණකාරී වැඩ කරන්න බෑ හොඳට කාටත් පේනවා. එහේ. අනිත් එක අපි හන්නේ දුර ඉඳලම සතුරාට හැංගීමක් එනවා. තාප්පය හොඳට ලස්සනට පිරිසිදු කරලා තියෙනකොට ඒ වගේම බොහොම ගැඩිලි ගොඩිලි නැතුව කුහර නැති හොඳ ශක්තිමත්ව තියෙනකොට මේකේ ඉන්න පිරිස බොහොම සජීවීව හොඳට අවධානයෙන් වමනාවෙන් ඉන්න පිරිසක් කියන හැඟීම තුළ සපහා බය වෙනවා නේද? එවන් තැනක් ආක්‍රමණය කරා. ආක්‍රමණය කරා. නිකන් දේශවේල් කාලා ගරා වෙටිලා තියෙන තැනකට මෙතන කවුවත් නැහැ කියලා දැනගත්තම ආක්‍රමණය වැඩි වෙන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම සාද ඒක පැහැදිලිවම. එහෙමයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මෙතනින් අදහස් කළේ වගේ පිරිසුදු තාප්පයක් අවශ්‍යයි රාජ්‍යයක් ආරක්ෂා කරගන්න ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අත්‍යවශ්‍ය සංගයක් හැටියට උන්වහන්සේ වදාළේ ප්‍රඥාව. එහෙම. ප්‍රඥාව කියලා කියන්නේ මේ සල්ලි හම්බ කරන ප්‍රඥාව නෙවෙයි. එහෙම. මෙතන කියන්නේ උද්‍යත්තගාමිනී පඤ්ඤා ඇතිවීම නැතිවීම පිළිබඳව යම් කිසි කෙනෙකුට අවබෝධයක් තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ. කොටින්ම සාමි විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා ප්‍රඥාව. තමන් මැරෙනවා කියන හැඟීමවත් තියෙන්න ඕනේ සමහරවිට ඒකවත් නැහැ. එහෙමනම් මෙන්න මේ ප්‍රඥාව තියෙනවා නම් දැන් මේ කියපු කාරණා ටික යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ඒ ජීවිතයේ විශාල ධර්මයේ තුලින් ආරක්ෂිත භාවයක් ලබන ජීවිතයක්. එහෙමයි. එතකොට අපි හඳුරන්නේ මේ ප්‍රඥාව දැන් උදාහරණයකට ගත්තොත් මේ මේ දක්වල තියෙන ප්‍රාකාරය බොහොම සුණුපිරියම් කරලා අලංකාරව තියෙනා වගේම ප්‍රඥාව බොහොම පිරිසිදු ප්‍රඥාවක් වෙන්න ඕනේ. පැහැදිලිවම. එතකොට ඒ ප්‍රඥාව අපිරිසිදු වෙන්න මොන වගේ දේවල්ද බලපාන්නේ? දැන් ස්වාමීනාක මෙතන ප්‍රඥාව දැන් ඇත්තට ඇතිවීම නැතිවීම පිළිබඳව තියෙන ඒ පැහැදිලි අවබෝධය. එහෙමයි. ඇත්තටම අපි මේ අවබෝධය ඇති කරගන්න සාමාන්‍ය කෙනෙකුට අපි දැන් මේ සාකච්ඡාව කරන්නේ මෙහි මහා ලොකු අවබෝධයක් තියෙන අයට නෙවෙයි. නෙමෙයි එහෙමයි. එතකොට ස්වාමීනාක දැන් අපේ ජීවිතේ අපි මේ අවබෝධය ඇති කරගන්න මුලින්ම කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ ලදරු කාලය, තරුණ කාලය, මහලු කාලය වශයෙන්. එහෙමයි. ඊට පස්සේ අපේ ජීවිත දශක දශක වලට බෙදලා බලන්න පුළුවන් අර තියෙන දශක 10ක් මාන දශකය නන්දකීඩාදී වර්ණ දශකය බල දශකය ප්‍රඥා දශකය ප්‍රවංක දශකය පම්බාර දශකය හායන දශකය මෝමෝ සයන ඒත් ඔය විදිහට සාස ඔය 10න් 10 වෙන් කරලා බලනකොට මේකේ තියෙන ස්වභාවය ඉතා හොඳින් කෙනෙකුට තේරෙනවා එහෙම ඒ කියන්නේ අවුරුදු 10 දක්වා ඉතින් ලබ්රුවාට මේ ලෝකයේ පිළිබඳ කිසි වැටහීමක් නැහැ ඉතින් දෙමව්පියන්ගේ පිහිටෙන් ප්‍රශ්න වලට නැති වෙලා ඒ කාලේ ගත වෙනවා. ඊළඟට අර පටු අදහස් නැති වෙලා ඔන්න ක්‍රීඩා පිළිබඳ පුළුල් අදහස් ඇති වෙනවා. ඒ ටික ගෙවුනා මොන රූපේ ලස්සන කරගන්න වෑයම් කරනවා. ඊළඟට කය ශක්තිමත් වෙන කාලයක් එනවා. ඊළඟට ප්‍රඥා දශකයේ ඉතින් පක්‍රමශීලී වැඩ කරන්න පුළුවන් කාලයක් එනවා. දන්නේම නැතුව ප්‍රවංක වෙනකොට ඉතින් ක්‍රමානුකූලව කොන්ද නැවෙන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තට මේ අත්දැකීම අපට හොඳට තියෙනවා. එහෙම. ඊළඟට ඉතින් මේ ප්‍රවංක දශකයෙන් පටන් ගත්ත නැමීම පම්බහාර වෙනකොට තවත් නැවෙන්න එක පටන් ගන්නවා. හැබැයි හායන වෙනකොට හොඳට Tamanටම තේරෙනවා අනේ දැන් මගේ දත් යටිලා මට යන්න බෑ අඩි 10ක් යආගන්න බෑ. කන්න බෑ. ඒක හොඳට Tamanට වැටහෙනකොට ඔය විදිහට ස්වාමීන් වහන්සේ විපස්සනා ඥානයේ අපි මෙනෙහි කරනවා නම් ඇත්තටම ඒ ඇති වෙන අවබෝධයේ සැබවින්ම පිරිසුදු ප්‍රඥාවක්. එහෙමයි. තවත් විදිහකට හාමුදුරු බොහොම ලස්සනට ඒ ප්‍රඥාව ඇති කරගන්න ඕන හැටි මතක් කළා. තවත් විදිහකින් පවසනවා නම් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු වල ඇලෙන ගැටෙන ස්වභාවයන්ට යන්නේ නැතුව ඒ අරමුණු නිතරම ඇති වෙලා නැති වෙලා යනවා කියන විදර්ශනා ප්‍රඥාවෙන් ඇති වෙනවා දකිනවනම් ඒ සිත තුළ ඒ අරමුණු මුල් කරගෙන කෙලෙස් හැදෙන්නේ නැහැ. කෙලෙස් හැදෙන්නේ නැති හිත පිරිසිදු හිතක් බවට පත් වෙනවා. ඒ පිරිසිදු භාවය තමයි මේ නගර ප්‍රාකාරයේ සුණුපිරියම් කිරීම තුළින් නිරූපණය කරන්නේ ඒක ඒ වගේම කෙලෙස් නැති නිකෙලෙස් හිත බොහොම ශක්තිමත් ප්‍රාකාරයේ ශක්තිමත් ප්‍රාකාරයක් හැටියට හඳුන්වන්නේ ඒකයි එතකොට අපි හඳුන්වන්නේ අවසාන වශයෙන් අපි ඒතර විනාඩි කිහිපයයි ඉතුරු වෙලා තියෙන්නේ අභ්‍යන්තර කාරණා විදිහට ගත්තොත් මේ නගරයේ ආරක්ෂාව සඳහා නගරවැසියන්ගේ ආරක්ෂාව සඳහා කාරණා හතරක් දක්වලා තියෙන ඒ කාරණා හතරෙන් නිරූපණය වෙන්නේ කුමක්ද කියලා අපි පැහැදිලි කරගමු. ස්වාමීනාන්ත දැන් අභ්‍යන්තරික වශයෙන් රාජ්‍යයක් නම් බුදුරජාණන් වහන්සේ වදාළේ ජලය, තෘණ ආදී දේවල් තියෙන්නේ. මොකද ජලය කියන දේ මනුස්සයන්ට බොහොම ප්‍රයෝජනවත් දෙයක් වතුර. එහෙමයි. ඊළඟට ඒ කාලෙත් මෙතන තුනක් දක්වලා තියෙන මේ ගව එයා කියලා කියන්නේ එදා පක්ෂගෝ රස දෙමින් මිනිසුන්ට විශාල සේවයක් කරපු සම්පතක්. ඒ නිසා ඒ ගවයන්ට අවශ්‍ය කරන තුන, දර ආදී දේවල් ඒ අවශ්‍යයි පළවෙනි අංගය. දෙවෙනි අංගය හැටියට ස්වාමීන් වහන්සේ අපි මතක් කළා මේ දහාන්‍ය. දහාන්‍ය කියලා කිව්ව මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය දහාන්‍ය. මාංශ භක්ෂණ නෙමෙයි දහාන්‍ය තියෙන්නට ඕනේ. එහෙම. ඇත්තටම සහල් තියෙන්න ඕනේ. එහෙම. ඊළඟට මේ සහල් නිකන් කන්න පුළුවන් කමක් නැහැ. ඒකට අවශ්‍ය අවශේෂ ආහාර වර්ග මුං මෑ පරිප්පු ආදී දේවල් තියෙන්න ඕනේ. ඒවා ගබඩා කරලා තියෙන්න ඕනේ. මෙතන ධාන්‍ය කියන වචනේ පාවිච්චි කරන්නේ නැත්තේ දැන් කෘෂි ආර්ථික රටක් නිසා ඉන්දියාව. අනිවාර්යයෙන්. ඒක මූලික ආහාරයට ගනු ලබන දේවල් කියලා අපිට ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඊළඟට මනා සෞඛ්‍ය සේවයක් තියෙන්න ඕනේ. මොකද සෞඛ්‍ය සේවයක් තිබුණ නැත්නම් සාන්ත ඔක්කොම ඉවරයි. යුද්ධයකදී තුවාල වුණත් වසංගත රෝගයක් ආවොත් මොනමං මොනමං හරි ප්‍රශ්නයක් ආවොත් සෞඛ්‍ය සේවය හොඳට තියෙන්න ඕන. එහෙමයි. ඒත් එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න ඕන නම් අර අභ්‍යන්තරික කාරණා හතර තිබුණා වගේම පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන සිත් දිනු කරලා තියෙන්න ඕන. ඇයි ඒ? සාමාන්‍ය ධ්‍යාන කියලා කිව්වම මෙතන අපි ඒක පොඩ්ඩක් පැහැදිලිවම කියන්න ඕනේ මේ කවුරුත් බය වෙන්න දෙයක් නැහැ. මෙතන ඇත්තටම කියන්නේ මේ නීවරණ ධර්ම යටපත් කරලා තදංග වශයෙන් විස්කම්බන වශයෙන් යටපත් කරගෙන අවස්ථාවක්. එහෙම. ඒතර මේ නීවරණ ධර්ම යටපත් කරන්නේ නැතුව ස්වාමීන් වහන්සේ එකපාරම අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න බෑ. එහෙම. යම්ක දැන් බුදුරජාණන් වහන්සේගේ බොහෝ සූත්‍ර දේශනාවල තියෙන්නේ මේ නීවරණ යටපත් කරලා ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ තිලක්ෂණය දැකීම. සමාහිතෝ යථාභූතම් පජානාති. පජානාති. එහෙමනම් ස්වාමීන් වහන්සේ ඒ ඒ උත්තමාර්ථය නැත්තම් අපේ ඉලක්කය සපුරා ගන්න අත්‍යවශ්‍යයි මේ කෙලෙස් යටපත් කිරීම. එහෙමයි. ඒ කෙලෙස් යටපත් කරලා දැන් සතරවෙනි ධ්‍යානයේ ඉඳගෙන විපස්සනා වඩනවා නම් ධර්මයේ සඳහන් වෙනවා පැහැදිලිවම යාට උසස් තැනකට යන්න පුළුවන් මාර්ගඵලයක් සාක්ෂාත් කරගන්න පුළුවන්. එහෙම. එහෙමනම් අර තියෙන කෙලෙස් කඳු ගැහිච්ච ස්වභාවයේ තුනේ කරලා පිරිසිදු තැනක ඉඳගෙන තමයි සාමනාත මේ ගැඹුරු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය දකින්න ඕනේ. එහෙම නැතුව කෙලෙස් සහිත හිතක ඉඳගෙන මඩගොඩේ වගේ ඉඳගෙන මේක අනිත්‍යයි අනිත්‍යයි කියවට කියන අවබෝධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හිත සංයමයකට පත් කර ගැනීම අවශ්‍යයි. අවශ්‍යයි. දැන් අද බොහෝ දෙනා ඉතින් ඔය සමහරවලට සාමාන්‍ය විවහාරේ පවා තියෙනවා. දැන් මොන හරි දෙයක් අනේ අනිත්‍යං කියලා කියනවා. නමුත් අවබෝධ වෙන්නේ නැහැ. එයයි ඉන්නෙම නිත්‍ය සංඥාව තුළ. හැබැයි අර කෙලෙස් ධර්ම යටපත් කරලා තිබ්බහම හරිම පහසුවේ ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන වදාළේ අභ්‍යන්තරික පාරිශුද්ධිය වශයෙන් මෙන්න මේ ධ්‍යාන හතර දියුණු කරගත්තා නම් එයාට ඒ කාන්තෙන්ම තිලක්ෂණය දකින්න ලොකු පහසුවක් වෙනවා. එහෙමයි. තවත් විදිහකින් ගත්තොත් ධ්‍යාන හතර සමාධිය හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ චිත්ත ඒකාග්‍රතාවය සමාධිය අපිට ධර්ම අවබෝධය විදර්ශනා නුවණ පහළ කරගන්න ඒකාන්තයෙන් උපකාර වෙනවා. ඉතින් අපි අහන්නේ කාල වේලාව අවසానයි. අද අපි මේ උතුම් නිකිනි පුරු පසළොස්වක පොයේ දවසේ පින්වත් ඔබ හැම දෙනා වෙනුවෙන්ම ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළින් සාකච්ඡා කළේ නගරූපම සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ සප්තක නිපාතේ මහා වර්ගයට අයිති මේ වටිනා දේශනාව නගරයක් ආරක්ෂා කර ගැනීම සඳහා රජ කෙනෙක් භාවිතා කරන උපක්‍රම විධික්‍රම උපමාවට අරගෙන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර දේශනාව සවැත් නුවර ජේතවනාරාමේදී නගරයක් ආරක්ෂා කරන රජ කෙනෙක් භාවිතා කරන විධික්‍රම උපක්‍රම මූලිකව හතක් තියෙනවා. ඒ හත තමයි බොහොම ශක්තිමත් ස්තම්භයක් හදනවා, දියාගලක් හදනවා නගරය වටා. ඒ වගේම ප්‍රාකාරයක් හදලා ඒ ප්‍රාකාරයේ මස්තකේ වාහන ගමන් කරන්න යන්න පුළුවන් පාරක් හදනවා. අවිගබඩාවක් හොඳින් තියා පාලනය කරගෙන යනවා. බොහෝ සේනා සන්නද්ධ කරලා තියෙනවා. ඒ වගේම දොරටු පාලකෙක් බුද්ධිමත් දොරටු පාලකෙක් තබනවා ඒක දොරක් හදලා නගර ප්‍රාකාරයේ ඒ වගේම හුණු ක්‍රියාම් කරලා බොහොම ශක්තිමත් විදිහේ ප්‍රාකාරය පවත්වගෙන යනවා. ඉතින් මෙන්න මේ කාරණා ටිකට බුදුරජාණන් වහන්සේ ඒ කාරණා උපමා වශයෙන් අරගෙන හිත නැමැති නගරය ආරක්ෂා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කාරණා හැටියට ශ්‍රද්ධාව හිරි ඔත්තප්ප බහුශෘත භාවේ වීරය සතිය සහ ප්‍රඥාවත් ඒ වගේම සතර ධානත් දියුණු කරගත යුතු බව මේ සූත්‍රය මගින් අවධාරණය කළ තිබෙනවා. ඉතින් මේ වටිනා සූත්‍ර දේශනාව සාකච්ඡා කර ගැනීම සඳහා අපේ හාමුදුරුවෝ ඊටාම ලස්සනට උන්වහන්සේ සතු මහාර්ග දැනුම භාවිතා කරමින් ඔබට අපට කරුණු පැහැදිලි කරලා දුන්නා. ඉතින් අපි අපේ හාමුදුරන්ට බෙහෙවින්ම පුණ්‍ය ආනුමෝදනා කර සිටිනවා. බොහෝ වැඩ රාජකාරී මැද්දේවත් අද මේ ස්ථානයට වැඩම කරලා පින්වත් ඔබ අප හැම දෙනා වෙනුවෙන්ම Taman වාසයේ කාලය කැපකිරීමෙන් සම්බන්ධයෙන් අපේ පින්වත් ස්වාමින් වහන්සේට අපේ අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේටත් බොහොම හෘදයාංගම වූ සෙත් ප්‍රාර්ථනා කරමින් අද ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මෙතකින් සමාප්ත කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.